හොඳයි අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 173 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සිළුම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවේ තබ්බා නව පාරිශුද්ධි පධානියංගං තීති අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවකට නේවාසික භාවනා වැඩමුළුවකට මුළුදී ගත කරන වෙලාවක් ඒක සිහිපත් කරන්නේ ඒක කාගේ ජීවිතේ ඉතාමත් වැදගත් අවස්ථාවක් අපිට ඉතාම කලාතුරකින් තමයි පූර්ණ කාලීනව නැත්නම් නේවාසිකව භාවනා කරන්න ලැබෙන්නේ සමහරට පැවිදි වුණත් Eh, ඒක ලබා ගත යුතු අවස්ථාවක් උපයා ගත යුතු අවස්ථාවක් ඉතින් ලබා ගත්ත හැම වෙලාවෙම ඒක ලබා ගන්න කොච්චර මහන්සි වුණාද නැත්නම් කොච්චර eh, ප්‍රයත්න කරාද ප්‍රයෝග කරාද කියන එකත් මෙතෙන්ට එනකන් උදව් ආධාර කරනවා නමුත් ඒ ලබාගත් දේ උපරිම ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා මෙතෙන් සිතත් කළ යුතු යමක් තියෙනවා ඒ නිසා මේ තක්වා කරන ලද දෙයට අපි සියලු දෙනාම සාදු කියලා සතුටු වෙමු නමුත් අපි එහෙම වුණාට සියලු ලැබෙන්නේ නැහැ. සියලු ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ කළ යුතු කෘත්‍ය ටිකක් තියෙනවා. අන්න ඒ කොටහ අපිට ਸਰවජන් වහන්සේ පුළුවන් තරම් පිඩු කරලා දක්වනවා. ඒ පිඩු කරන්නේ ධර්ම කොටස වල තියෙන අගේ අඩු කරන්න නෙවෙයි. හිතේ තියාගන්න. අපිට පහසුවෙන් මතක තියාගන්න. ඉතින් ඒ නිසා ਸਰවජන් වහන්සේ මේ අනුග්‍රහ පහක් අපිට උගන්වනවා දාරනවා. මේ වගේ පූර්ණ කාලීන විශේෂයෙන් භාවනා කරන අයට. ඉතින් ඒක අනුග්‍රහිත සූත්‍රයේ අංගුත්තර නිකාය පංචක නිපාතේ සංග්‍රහ වෙලා තියෙනවා. පංචෛ බිත්ති භික්කවේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝබල විමුක්තියාච විමුක්ති සමාපත්තියාච පඤ්ඤාබල විමුක්තියාච විමුක්ති සමාපත්තියාච හෝති කියලා අපි මේ පස් ආකාරයෙන් අනුග්‍රහ කළොත් එතකොට අපේ දෘෂ්ටියේ ඍජු වීමක් වෙනවා එතකොට අපි මෙතෙක් සපයාගත්තේ නැති චේතෝපල විමුක්තිය හෝ විමුක්ති සමාපත්තිය නැත්නම් ප්‍රඥාපල විමුක්තිය හෝ විමුක්ති සමාපත්තියට ඒක අනුග්‍රහයක් වෙනවා. අපි මේකට අනුග්‍රහ කරොත් අපිට ඒක අනුග්‍රහ ලැබෙනවා. ඉතින් ඒ විදිහට පිටු කරන්නේ ਸਰවඥාන්සේගේ මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක පෙරුම් පුරුපු ටික තමයි අපි වගේ කාර්ය බහුල අපි වගේ වැඩ කටයුතු ගොඩක් තියෙන කෙනෙකුට මතක තියෙන්නේ මතක් කරගන්න. ඉතින් ඒ විදිහට පිටු කරලා දක්වලා අවධානය යොමු කරවලා සරුවචනාංශي මතක් කරනවා මේන් පළවෙනිම එක තමයි සීලානුගහිත. ඒ නිසා අපි මෙතන ඉන්න ඔක්කොමල දෙනා අපි මේකට පේුණේ අපි මේකට පෙළ ගැහුනේ එකතු උනේ අපි එක සීලයක් සමාදන් වෙච්ච නිසා. ඒ නිසා පේ වෙනවයි කියලා මේකට කියනවා පෙහෙ කියන වචනේ තමයි තියෙන්නේ. අපි පේ වෙලා ඉන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ අපේ පදනම වෙන්නේ මේ ආධ්‍යාත්මික ගමනේ සීලය ඒක අපි අලුත් වැඩියා කරගන්නවා. ඒ සීලයට අපි එතකොට කියනවා අදි සීලය කියලා. තියෙන සීලයට වැඩි සීලයකට සමාදන් වෙනකොට අදි සීල සමාපත්තිය කියලා කියනවා. ඉතින් ගිහියත් තණ්ඩ තියෙන නিত্য පන්තිල් වෙනුවට මේ උපෝසත අටාංග සීලේ සමාදන් වීම ඉරියව් වෙනස් විදිහට පැවැත්වීම, ඇඳුම් වෙනස් විදිහට පැවැත්වීම, ආහාර වෙනස් විදිහට පැවැත්වීම, ආකල්ප වෙනස් විදිහට පැවැත්වීමට අපි කියනවා ශීල අනුග්‍රහිතේ මගින් හිත අලුත් කරගන්නවායි කියන. ඉතින් අපි ඉන්නේ වෙනත් පරිසරයක. අපි ඉන්නේ වෙනස් පිරිසක් එක්ක. අපි ඉන්නේ වෙනස් කාලසටහනක. අපි අඳින්නේ වෙනත් ඇඳුම්. අපි දෙන්නේ කවුරු හරි තම්බලා දෙන බතක්. ඉතින් මේ කැපකිරීම කරන්නේ හිත අලුත් කරගන්න නම් මේක බරක් කරගත්ත කෙනෙකුට ඉදිරි ගමනක් නැහැ. අපි මේ ගත කරන ජීවිතේ බරක් කරගෙන අපිට ඒක මේ බූරුවගේ පිටේ බැඳපු හකුරු මිටිය වගේ කරදරයක් කරගන්න කෙනෙකුට අධ්‍යාත්මික ගමනක් නැහැ. අපි මේක අපහසු බව නම් හැබෑව. අපි එදිනදා සප්පාසු වෙන බොත්තමත් අද කළ පමණින් කියලා පහතු ගන්නෑ. නමුත් මේකට ප්‍රමෝද වෙන්න අපි මේ නැව් නැග්ගා, දියත් කරා. දැන් ඊට පස්සේ කොඩුමත් එක්ක සම්බන්ධයක් නැහැ. ඉතින් මේකට බය පිටර තම්බ තම්බ ගමන යන්න පටන් අරගත්තොත් ගමනක් නැහැ. ඒ නිසා මේ සීලය පිළිබඳවම Taman තුල තියෙන මේ සමාදන් උනේ කාටවත් බය නෙවෙයි කාට කියලා සාදු කියව ගන්නත් නෙවෙයි රවට්ටන්නත් නෙවෙයි රට්ටුන් රවට්ටන්නත් නෙවෙයි මම මේ සමාදාය සික්ඛත සික්ඛාපදේශු කියලා ඉල්ලලා සමාදන් වෙච්ච ශික්ෂාපදයක් කියලා කාට හරි සතුටු වෙන්න පුළුවන් නම් ඒ ඒ සතුටම පෙන්නවා අපට ඉදිරි ගමනක් තියෙනවා කියලා. ඒ මොකද සීලයෙන්මයි සීල ශික්ෂාවෙන්මයි නැත්නම් මේ අපි මේ කතා කරන්න හදන නව පාරිශුද්ධි ප්‍රධානයන් වලත් ඉස්ලාම් වෙනන්නේ සීල විසුද්ධිය. සීල විසුද්ධියෙන් කරන්නේ අපි මේ අපිට කැමති නැති දේවල් හම්බ වෙනකොට එන නුරුස්නා ගතිය කියලා එකක් තියෙනවා. අපිට අවශ්‍ය වෙලාවට කැම ටික නෑ, රස්තිවතිය උණු වතුර නෑ, එල් වතුර නෑ, ඕන ඕන පහසුකම් නැති වෙනකොට එන නුරුස්නා ගතිය ඉක්මවීමයි සීලෙන් කෙරෙන්නේ. අපි කියන්නේ හොස්ස ළඟ මැස යන්න බෑ වගේ එන ගතියක් තියෙනවා. සීල් තුන් එක හරිය වැඩි. ඒකයි ඒක ලස්සනම කෑල්ල. සිල්ලුතුන් විතර කේන්ති යන જાතියක් කොහෙවත්ම නැහැ. පොඩි දෙයකට පවා කිපෙනවා, සම්ඩු කරනවා. අනුන්ගේ 100 100ක් කරහතන් වංශ කෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදම රණ්ඩු. අවුරුදු 40ක් විතර ඉඳලා ඒකෙන් 30ක්ම ඉඳගත කරලා තියෙන මම අරණ්‍ය වාසීව හොඳටම දැකලා තියෙනවා. කවදාකවත් මොනවාක්වත් දීලා සන්තෝෂ කරන්න බැරි જાතිය තමයි තිල්ලොත්තු කියන්නේ. කොයි දේ දුන්නත් නොදුන්නේ ගැන තමයි කල්පනා කරන්නේ. අරක දුන්න මට මේක නෑනේ. ඉතින් ඕක තමයි දීලි කියන්නේ. ඔන්න ඕක දින මේ නුරුස්නා ගතිය මගහරව ගත්තොත් අපි ගැළපෙනවා සිල්ලුතුන් කියනවට. නැත්නම් අපි තාම ඉන්නේ ඒ පුහුඩුවේ. මේ සීලානුගහිතට පස්සේ සුතානුගහිතය අවශ්‍යයි. මේ වගේ බණ අහන්න ඕන. අපි ඔක්කොමලා බණ දන්න කට්ටිය. අද විතර මං හිතන්නේ බුද්ධ ධර්ම ගැන දන්න මේ බුද්ධ දේශනාව ගැන දන්න සිංහලයාගේ තිබුණෙම නෑ යුගයක්. අද හැම කෙනාම දන්නවා. එනිසා මොකටද මං එනම් මේ උසාසනයක් ඇඳගෙන උඩට වෙලා වට අතක් අතර ගත්තේ උගන්නන්න කියලා හිතනවා නම් ඒක ලොකු බොරුවක්. මට කිසිම දෙයක් උගන්නන්න ඕන කමක් නැහැ. මට කියන්න ඕනලා තියෙන මේ ගමනට යන කරුණු ටික පෙළගස්සලා දෙනවා දන්න දේවල් මේ මේ ටික එකතු කරගෙන අපි යන්. ඒ ප්‍රායෝගික දැනුම මිසක මම මෙතන මේ දහම් පාසලක උගන්වන්නවක්වත් බුද්ධ ධර්ම ගන්නටත් යන්නේ මම යන්නේ මම යන ප්‍රතිපදාවට අවශ්‍ය කර්ම කියන්න විතරයි. ඒ නිසා බණ ආනකොට හිතන්න ඕනේ මම මේ දිටිජු කම්ම කියලා බණ අහනකොට ලැබෙන කෘත්‍යයක් තියෙනවා. මම දන්න සැකසං කඳුරු වෙලා ඍජු වෙන ගතියක් තියෙනවා. ඒකට මිස අලුතින් මේක මොකක්වත් ඕගොල්ලන්ට හඳම් වෙන එකක් නැහැ. දන්න දේවල් පෙළ ගැස්වීම විතරයි කරන්නේ. ඒ කියන්නේ බලරේකාව ඍජු කරලා දුන්න ගමන් බල සම්ප්‍රේෂණයක් වෙනවා. ඉතින් ඒක කොච්චර දුර සාර්ථක වෙයිද කියලා කියන්න බෑ. අපි උපරිම උත්සාහ කරනවා සුතුමේ ඥානයක් දීලා මේ සීලය රැකීමේ තියෙන වටිනාකම කියලා දීලා ඊගාවට සාකච්ඡානුගහිතය. අපි කරපු ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරිල්ල. ඒක නැතුව මේ ගමනක් යනවායි කියලා කියන්නේ මැප් එකක් නැතුව ගයිඩ් කෙනෙක් නැතුව දුර ගමනක් යන්න හදනවා වගේ. ඉතින් එතකොට හැම හන්දියක්ම ප්‍රශ්නයක්. හම්බෙන හම්බෙන හැම ප්‍රශ්නයක්ම ප්‍රශ්නයක්. නමුත් ගයිඩ් කෙනෙක් ඉන්නවනම් එයා අපි වලක් කරනවා. සිටියම තියනවනම් ලකුණු කරන්න පුළුවන් මේක වැරදි හන්දිය කියලා. එතකොට හරි හන්දිය අහු වෙනවා. ඉතින් ඒකට බුදුහාමතුර අපිට සිටියම ඇඳලා දීලා තියෙනවා. ਸਰවචාන්සේ වැඩ ඉන කාලේ අපිට ගයිඩ් හිටියා. ඒ කියන්නේ අපි මාර්ගෝපදේශකෙක් හිටියා. දැන් නෑ. දැන් ඉන්න කෙනා හරි ගණන් අප්පා. ගයිඩ්ලා හරි ගණන්. ඉතින් ඒ නිසා අපිට තියෙන මැප් එක බලාගෙන යන එකයි තියෙන්නේ. ඉතින් හුඟ දෙනෙක් හිතනවා ලබන බුද්ධ ශාසනය ඇවිල්ලා මෛත්‍රී බුද්ධ ශාසනයේ ගයිඩ් කෙනෙක් එක්කම යන්න හදන කට්ටියකුත් ඉන්නවා. ඒක ඇති දෝෂයක් නෑ. හැබැයි ගයිඩ් තමයි කරේ තියන්නේ නැහැ. ගයිඩ් කියන්නේ අවදිනකොට මේක හරි මේක වැරදි කියන එක විතරයි. ඉතින් ඒක නිසා මේ සාකච්ඡානුග්‍රහිතයේදී අපි ඒ වරදින්න පුළුවන් තැන් පෙන්නලා ඇත්තට මේ වැඩමුළුවේ අපි ගොඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ මාතෘකාව. ඊට පස්සේ සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත වශයෙන් අපි සමාධි වාඩි වෙලා කරන භාවනා සක්මන් ආදී භාවනා කරන්නම ඕනේ. ඔය කොච්චර සිල් ලැක්කත් බණ ඇහුවත් ධර්ම සාකච්ඡා කරත් ලෙඩේ සනීප වෙන්නේ ඒ තුන්ඩුවේ තියෙන බෙහෙත් ටික එකතු කරලා අට එකට හිඳලා ප්‍රතිවාප දාලා තුන් වතාවට බොණ්ඩම ඕනේ. ඒ මාත්‍යට ලෙඩ වුණාම නෝන මාත්‍ය බිව්වට හරියන්නේ නැහැ. බබාට ලෙඩ වුණාම අම්මා බෙහෙත් බිව්වට හරියන්නේ නැහැ. එයාටම පොවන්න ඕනේ. ඉතින් ඒ දෙක කෙරෙන්නේ කෙරෙන්නේ අපි අපි සාමූහික පරියන්ක භාවනාවට යනවා වාමක සක්මනට යනවා අලුතෙන්ම භාවනා පටන් ගත්ත ආධුනිකෙක් වාගේ. ඉතින් ඒ දේ නිර්වද්‍යව කරන්න නැත්නම් වැඩි අඩු කරගන්න තමයි සීලානුගහිතේ සූතානුගහිතේ සාකච්ඡානුගහිතේ අපි ගන්නෙ. මේවා සලකලා තමයි අපි කාලසටහන අපි හදලා තියෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා ඉන්න හැම කෙනාටම මේකේ අනුග්‍රහ ගැන හිතලා බලලා හද මේ කාලසටහන පුළුවන් තරම් අනු අනුගත වෙන්නේ කියලා. අනුගත නොවුනොත් නිකන් අර ඉස්පිතාලේ එනවා ඉන්නවා දොස්තරේ වෙලාවට ඇඳෙන් පැල්ල යන ලෙඩ්ඩු ඉන්නේ. කැම වෙලාවට විතර පොලිමට එනවා. දොස්තර මහත්තයා රවුන්ඩ් එකට යනකොට එයා පැනලා යනවා. තව දෙතුන් දෙනෙක් ගා පිඟන් තියලා තිනවා ටට්ටක් ගාලා ඒ කට්ටිය කන්න නැත්තම් පිඟන් එකතු කරගත්තා කාලා පාට්ටුව පිරිසුදු කරගෙන ඉන්නවා. අන්න ඒ වගේ කට්ටියකුත් ඉන්නවා. එහෙම වෙන්න දෙන්නේ නැතුව අපි උපරිම ප්‍රයෝජන ගන්න මේ පහම කෙරෙන්න මේ පිළිබඳව හැම වැඩමුළුවකදී මේ අනුග්‍රහිත පහ පිළිබඳව අපි 173 වතාවක් මේ නෝට කතා කරලා තියෙනවා. ඒ මොකද ඒකේ තරම් වැදගත් මේ සමූහය මේකට වග වෙන්න ඕනේ. පුද්ගලිකෝ මේකට වග වෙන්න ඕනේ. නිස්සාරණවනේ මේකට වග වෙන්න ඕනේ. එක්කොම් පෙළ ගැහුනොත් විතරයි යෝගයේ යෙදෙන්නේ. එහෙම නොවුනොත් කකුල් තුනේ කනප්පුවක කකුලක් නැති වුණා වගේ කකුල් දෙකෙන් ඔක හිටවන්න බෑ. වැටෙනවමයි. ඒ නිසා අපි බලන්න ඕනේ වැඩමුළුවෙන් වැඩමුළුවට හොකමන්නේ. පර්යංකෙන් පර්යංකේට හොකමක් නැහැ. සක්මණේ සක්මණට හොකමන්නේ. මම මේ පහ සම්බන්ධව දියුණුවක් ප්‍රගමනයක් ප්‍රතිපදා විදිහට යamak වෙනවද කියලා. හිමීට සිද්ධ වෙන්නේ. මේ කිව්වට බොහෝම හිමීට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ පුංචි සිද්ධ වීම පවා, පුංචි ප්‍රගතිය පවා, පුංචි ප්‍රතිපදාත්මක දියුණුව පවා ශාසනයේ දියුණුව වශයෙන් සලකලා සාමූහිකවම අපි සාදු කියලා සමාදන් වෙනවා. පුද්ගලිකවත් පුළුවන් තරම් බannෝ කාගවත් ඒ වගේ වැඩපිළිවෙලට බාධා කරන්නේ නැතුව ගමන යන්න. අපි ඔක්කොම එක දිශාවට යන පිටිසක් එකිනෙක අතර අනවශ්‍ය බාධා ඇති කරගන්න නැතුව ඝර්ෂණ ඇති කරගන්න නැතුව ගමන් කරන්නේ ඒවට ওই විදුලි ධාරාවල කියනවා ස්ථානීය ක්‍රියා කියලා. විදුලියේ තියෙන වයර් එක තියෙන තඹ කම්බියක් හැදුවොත් ඕකේ අංශු දෙක තුනක් තිබුණොත් යකඩ අංශු සින්ක් ඇලුමිනියම් එතන වෙනම ක්‍රියාවක් හට ගන්න. හටගෙන දැන් රස්නියක් ඇති වෙලා විදුලිය නාස්ති වෙනවා. ස්ථානීය ක්‍රියා. පොඩි සුළුසුණක් පොඩි දීසුලියක් කරගෙන මේ දෙන්න දෙන කතා කරනකොටත් ඒක වෙනවා. බලාගෙන ඉන්න මනුස්සයරත් හිතනවා මේ කවුද මේ මොකද්ද මේ වෙන වැඩේ. මේගොල්ලෝ භාවනා කරන්න ආවනම් Tamanට දෙන උපදෙස් මදි නම් අහන්න. අහන්න අල්ලපු gedirin අහන්න එපා. ඇසිය යුතු වෙලාවේ ඇසිය යුතු කෙනාගෙන් අහන්න. අන්න ඒව කරගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ අපි මේ ඉස්කෝලේ ගියාට පස්සේ ආයතනයක් කාලසටහනකට වැඩ කරන්න පටන් ගත්තා. අපි වෙන ඉස්කෝලේකට ගියා වගේ. ඉතින් ඒ නිසා හැම කෙනාටම මේ අනුග්‍රහිත සූත්‍රය අනුව ආදුනිකයෙක් වෙන්න වෙනවා. ඒකට අපි නිහතමානිකම කියලා කියනවා. අහිංසකකම කියලා කියනවා. ඒක අපි සරුවචනසගේ පිළිරුවක් ළඟ තියාන්නේ සරුවචනසත් එක්ක බලනවා අපි අහිංසකයි අපි නිහතමානී විය යුතුයි. ඉතින් ඒ අනුව කටයුතු කරනකොට අපි තුල අර අනුග්‍රහිත පහත් එක්කම අපේ මුරුදු ගතියක් අනතිමානී ගතියක් නිහතමානී ගතියක් එනවා. ඒක තමයි අද අධ්‍යාපනයේ නැති අපි ඒක මෙහෙදී දිරව ගන්න අරින ඇඟට. ඒකයි අපි මේ නේවාසිකෝ කියන එක වටිනාකම. එහෙම නොවුනොත් මේක මේ බාගෙට තැම්බිච්ච ගතියෙන් අතර කරන්න වෙනවා. ඒ දැම්බෙන කම්ම යන්න ඕන. ඉතින් කොච්චර කල්යයිද දන්නේ මේ දවස් 5යි වෙයිද නැද්ද කියන්න බෑ. මම මේ මතක් කරන්නේ අපි මේකට සහයෝගය දෙමු. මේකට අනුග්‍රහ කරලා කරගෙන යන්න. මෙන්න මේ විදියට අනුග්‍රහිත මතක් කරාට පස්සේ අද මේ ආරම්භ කරන වැඩමුළුවට මාතෘකාව එහෙම නැත්නම් වැඩමුළුවේ ධර්මදේශනාවලියේ මාතෘකාව වශයෙන් පොදුවේ කියන තියෙන අපි දසුත්තර සූත්‍රයේ තමයි අපි ඉදිරියෙන් තියාගත්තේ. ඒ දසුත්තර සූත්‍රය සම්පූර්ණ ਸਰුවඥ දේශනාව 10 කොට 10කට දාලා ප්‍රස්ථාර කරලා තියෙනවා. එහෙම නැත්නම් වගුවක් හදලා තියෙනවා. මේ තමයි පළවෙනි වතාවට මානවයා ඥාන ප්‍රස්ථානයක් ඇඳපු වෙලාව. ඥානය කියන එක පෙළ ගැස්සෝපු වෙලාව. ඒක ඇත්තටම තියෙන්නේ ධර්මයේ කාලයෙන් කාලයට પરම්පරාවෙන් પરම්පරාවට ගෙන යෑමේදී ඇති වෙන්න පුළුවන් අතුරු ආන්තර නැති කිරීමට ප්‍රස්ථාර කරලා තියෙනවා. මේක බුද්ධ කෘත්‍යයක් වෙලා නැහැ. මේක සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි ගැන හිතලා මේ අවුරුදු 2600 පස්සේ එන පිරිසට කෑලි කෑලි අඩු වෙන්නේ නැති වෙන විදියට ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. ඒක ඒක විග්‍රහ කරන වියතුන් සඳහන් කරනවා. ඒක ප්‍රස්ථාරයේ ඒ තියෙන මැද කොටුවක් අඩු වුණොත් මෙතෙන්ද එන්න ඕනේ මොකද්ද කියලා ඉස්සර පැසර කොටු දෙක බලනකොට හිතා ගන්න පුළුවන්. උඩ පල්ලෙහා කොටු දෙක බලනකොට අඩුව හිතා ගන්න පුළුවන්. ඒක තමයි අපිට සිද්ධ වෙන්නේ යම් තැනක එක කොටුවක් අඩු නම් අපි හිතමු පහේ පොතේ කොටුවක් අඩු නම් ඒතකොට අංගුත්තර නිකාය පංචක නිපාත සමාහට ඒ සූත්‍රය තියෙන්න ඉඩ තියෙනවා. අපි දන්නවා මෙන්න මෙතෙන් දෙන්න ඕනේ බුදුහාඳුරු දේශනා කරපු අහවල් එක කියලා. අනෙක් පැත්තක් තියෙනවා යම් වෙලාවක අපි මේ දසුතර සූත්‍රය වගේ සියලු කරුණු සංග්‍රහ වෙච්ච සූත්‍රයක් කියව ගත්තොත් මුළු ත්‍රිපිටකයම නොදැනගත්තට අපිට අවශ්‍ය ගුණය ප්‍රතිපදාව ලැබෙනවා. මොකද සාරිපුත්‍ර සාංශයේ දේශනා කරන්න ඉස්සරලා දසුත්තරම් පවක්ඛාමේ පත්තුං නිබ්බාන පත්‍යා කියලා මේ දසුත්තර සූත්‍රේ කරුණුකණු කරලා තියෙන්නේ එල්ලයක් ඇතුව. ඕපනයික ගුණයටයි හදලා තියෙන්නේ. පෙළ ගැහිලා තියෙන්නේ දිශාගත වෙලා. ඒකට හොඳම නිදර්ශනය තමයි ඊට ඉස්සලා තියෙන සංගීති සූත්‍රේ. සංගීති සූත්‍රේ කරුණු ගොනු කරලා තියෙනවා 10 10 වශයෙන් කොටුවක් ඇඳලත් නැහැ. ඒක ගොනුවකට නෙමෙයි කාරණා රැස් කිරීමක් විතරයි කරලා තියෙන්නේ. මේ දසුත්තර සූත්‍රය සහ සංගීත සූත්‍ර කියන දෙක පළවෙනි ධර්ම සංගායනාවට ඇටසැකිල්ල කාලසටහන යොමුව ලැබලා දීලා තියෙනවා. ඒ මොකද සරුවචනාංශේ අපවත් දෙන්න කලින් සාරිපුත්ත මහා ස්වාමීන් අපවත් වුණා. සාරිපුත්‍ර ස්වාමීන් දැක්කා නිකණ්ඨනාත පුත්ත නැති වුණාට පස්සේ ඒ ශාසනය කැඩලා ගිය හැටි. එයින් ඔක්කොමලා කියන්න පටන් ගත්තා අපේ සාසුණංශ මේකයි කිව්වේ මේකයි කිව්වේ කියලා එකිනෙකා රණ්ඩු කරන්න පටන් ගත්තාම මේ සමීපහස්ත කට්ටිය ඉදිරියට යන ඔක්කොමලා අනාතයි අසරණයි. ඒක ඕනෙම ආගමක කාලානුරූපව ඇති වෙන විපරිණාමයක් තියෙනවා. ඒ විපරිණාමයේ දිහා බලනකොට හැම ආගමක්ම පිරෙන්නේ එක තාලෙට. ඉතින් ඒ නිසා අපිට සැලසුම් කරන්න බල ඊගාට යන්න ඊගාව අගතිය මෙතනයි කියලා. අගාධය මෙතනයි කියලා කියන්න පුළුවන්. ඒක දැක්ක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ ඉස්ලාම සුදුස්සෙක් බාටපත් වෙලා බුදුහාමුදුරු ඉන්න කාලෙන් ප්‍රස්තාර කරලා බුදුජාණන් වහන්සේ ඉඳද්දිම කියලා දුන්න කට්ටියට තමන් භාවනා කරන කොටත් අනුග්‍රහිත පහක් ඕනේ. සීල අනුග්‍රහිතේ, සුත අනුග්‍රහිතේ, සාකච්ඡා අනුග්‍රහිතේ, තමත අනුග්‍රහිතේ, විපස්සනා අනුග්‍රහිතේ. නමුත් ඉදිරියට එන ජනතාව වෙනුවෙන් අපි අරසා කරන්න ඕනේ මේක. ඒකට අපි කියනවා බාහිර සාසනය කියලා. ඉස්ලාම තමන්ගේ සාසනය අමාරුවෙන් ඒක අපි දන්නවා බොහොම අමාරුයි කියලා. ඊට පස්සේ මේක නිමි પરම්පරාවකටපත් වෙන්නේ නැතුව ඊගාව પરම්පරාවට දෙන්නේ නැතුව ගියොත් අපි කරන්න විශාල අසාධාරණයක්. අපිට ආර්ථික ප්‍රශ්න තියෙනවා, දේශපාලන ප්‍රශ්න තියෙනවා, සමාජික ප්‍රශ්න තියෙනවා. ඒවා එදත් එකයි අදත් එකයි. මේ දේශපාලනඥයෝ කරන්නේ වා ගැවේ දැවෙන ප්‍රශ්න කියලා කෑ ගහන්න පටන් ගන්නවා. වේදිකාව උඩ නැගගෙන කෑ ගන්නවා. ආර්ථික විශේෂඥයෝ මේ පුංචි ප්‍රශ්නයක් අරගෙන විශාල කරලා කින්ද කන්ද කරලා කෑ ගන්නවා. සමාධි විචේසඥෝ හපං. කවදාකවත් දැකපු නැති එකක් වගේ පත්‍රවල මුල් පිටු පුරවනවා කුණු හරපවලින්. මේක හුවා දැක්වීම කරන්න. පුම්බනවා. මේක භයානක අකුසල කර්මයක්. බොරුවට හපං අතිශෝක්තිය. එනිසා කියන බොරු කියන්නේ නැති වුණාට අතිශෝක්තිය බොරුවගේ මල්ලි වගේ. අද ජනමාධ්‍ය පුරාවට තියෙන අතිශෝක්තියක්. මිනිසුන්ට කාලා පුදියන්න දෙන්නේ නැහැ. මොන්න හරි කුණු කන්දලයක් ගෙනලා ලූර දාලා තම්බලා හෙම්බත් කරලා මත් කරලා තියානේ. එතකොට හරි ලේසි මිනිසු පාලනය කරා. ඒකේ රාජ්‍ය පාලන තන්ත්‍රයේ හැටි. නමුත් ওই දුකේ ඔය දේශපාලන ප්‍රශ්න වල කවදාකවත් වර්ධනයක් නැහැ. හැමදාම සංසාර දුක සංසාර දුකම තමයි. බුදුරජාණන් වහන්සේ දැක්කේ සංසාර ලෙඩ හතරයි තියෙන්නේ. ජාති දුක, ව්‍යාධි දුක, මරණ දුක, ජාති ජරා ව්‍යාධි මරණ දුක් හතර. ඕක වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. හැබැයි අපි කරාවට පස්සේ අපි කෑ ගහනවා අනේ බලන්නකෝ මට වෙච්ච කරදරයක් මේ අනේ අනේ වනසිව්පාවටත් මෙහෙම නොවේවා කියලා අර පුංචි දතේකක්කමක් ආවා සියලු ලෙඩවලට වැඩිය කියන ඕනේ ලෙඩක් කාඩ ගන්න දතේකක්කම නැත්තම් අප හරිම අමාරුයි කියලා. බඩේකක්කම කාඩ පස්සේ කියනවා දතේකක්කෝ මොකද්ද අප බඩේකක්කමනේ අමාරු කියලා අර පුම්බණේ ප්‍රපංච කරනවා කියලා කියන්නේ. ඕක තමයි මුළු කට කතා ශේෂ්ත්‍රෙම තියෙන්නේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එහෙම යන්න දෙන්නේ නැතුව මේ කලයුත්ත පෙන්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අපිට වගකීමක් තියෙනවා. අපිට ධූරයක් තියෙනවා. අපිට බහරයක් තියෙනවා. ඊගා પરම්පරාවට මේක දෙන්න ඕන. දුන්න නැත්නම් අපි මෙතෙක් කරගෙන ආපු ඒ ස්වර්ණමය පෙළපත කැඩුවා වෙනවා. ඉතින් ඒක නිසා මේක අපි භාවනා කරලා භාවිත කරලා පුළුවන් විදියට අපිට සරුවච්චනාංශ කරපු කුත්තියට කිට්ටු කරන්න බෑ. ඒ සාරිපුත්‍ර සාංශ කරපු කුත්තියට කිට්ටු කරන්න බෑ. හැබැයි අපිට හිත දෙස් දෙනවා මේකට උත්සාහයක්වත් කරලා නැතුව මැරෙනවා. මෙච්චර ලස්සනට රම්පත්තිරු කියන්න පුළුවන් තරම් විස්තර කරලා තියෙද්දී අපි මේ নানা ප්‍රකාර දේවල් කරන්න ගත්තොත් එතකොට අපිට අන්තිමට හිතෙනවා මේ ලද අවස්ථාව පැන්නයි කියලා. හැබැයි ඒ බව ලද අවස්ථාව පැන්නයි කියන එකවත් තේරෙන්නේ භාවනා කරන කෙනාට විතරයි. තාම භාවනා ශේෂයට ආපු දාන ශාසනයක් කරන සීල ශාසනයක් කරන කට්ටියට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ බරපතල වැඩක් කරන්න කියලා. අර පොඩි ළමයි සෙල්ලම් බඩ සෙල්ලම්ගයක් වෙනකොට ඒ සෙල්ලම් ගෙදර කරන වැඩේ ඒ ළමයට අම්මා තාත්තලා මහා ගෙදර කරන වැඩි වලට වැඩිය හපක්. ඔව් සෙල්ලම් ගැඳුම් ගලවලා මහා ඇඳුම් ඇඳලා පවුල් කනකොට තමයි තේරෙන්නේ සෙල්ලම් කරන කාලේ මොනවද අපි කිරුවේ රණ්ඩු සපාර කර කර අන්නේ වගේ භාවනා ජීවිතේට බැස්සට පස්සේ තමයි පේන්නේ සරුවච්චන් වහන්සේ කියන්නේ කවුද ධර්මයේ කියන්නේ මොකද්ද සංඝයා කියන්නේ කවුද ඇයි මේවට ත්‍රිවිධ රත්නේ කියලා කියන්නේ කියලා තේරෙන්න ක්‍රියාවත් කරන්න. ක්‍රියාවත් කරේ නැත්නම් බේත් තුඩු තියාගෙන බේත් පොත ළඟ තියාගෙන තනිපුනේ නැහැ කිය කිය ඉන්නවා වගේ. ඉතින් අපි මේ නේවාසික වැඩමුළුවේදී අපි පොඩ්ඩක් බලන මේකට කාගෙන යන්න ඇතුළට අපි අපේ තියෙන ශක්ති ටික යොදවලා සාමූහික වශයෙන් උත් අපි එකතු වෙලා මේකේ තියෙ 73 නේ වැඩමුළුව. ඒ වැඩමුළුවෙන් වැඩමුළුවටත් තියෙනවා මොකද්ද මේක පිරිසුදු වෙන ගතිය. අන්න එහෙම කතා කරනකොට අපි මේ බලාපොරොත්තු වෙන්නේ කතමේ නව ධම්මා භාවේ තබ්බා කියන ප්‍රශ්නේ. නවවෙනි පොතේ තියෙන ප්‍රශ්නයක් නේ. මේ භාවනා කරන කෙනා අනුග්‍රහ කරන කෙනා භාවිතා කළ යුතු නැත්නම් වැඩි යුතු ධර්ම නමයක් මේ ධර්ම නමය හතකට සම්බන්ධ කරපම සත්ත්ව วิ සුද්ධි කියලා කියනවා. ඒක සඳහන් වෙනවා මේ රත විනීත සූත්‍රයේ. තව අඩු කරපුවාම සීල සමාධි ප්‍රඥා කියලා කියනවා. මේ මේ සීල සමාධි ප්‍රඥා කියන එක තවත් අඩු කරලා ගත්තොත් අප්‍රමාදය කියලා කියනවා. ඒ නිසා මේ අප්‍රමාදයේ තුනට කඩලා පෙන්නකොට සීල සමාධි ප්‍රඥා කියනවා. ඒක හතට කඩලා පෙන්නනකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි ආදි වශයෙන් විසුද්ධි හතක් කියනවා. දැන් මේ මේ හතම තව දෙකක් එකතු කරලා නව විසුද්ධි ශීර්ෂයෙන් කතා කරාට මෙතන තියෙන්නේ භාවේ තබ්බ ධර්ම වාසයෙන්. සීල විසුද්ධි සීල පාරිශුද්ධි ප්‍රධානියාංග චිත්ත පාරිශුද්ධි ප්‍රධානියාංග දිට්ඨි පාරිශුද්ධි ප්‍රධානියාංග කාංකා විතරන පාරිශුද්ධි ප්‍රධානියාංග මේ විදිහට නමයක් පෙළ ගහලා තියෙනවා ඉතින් අපි පසුගිය වැඩමුළු තුනේදී සීල විසුද්ධි චිත්ත විසුද්ධි දිට්ඨි විසුද්ධි කියන තුන කරලා තියෙනවා නැත්නම් සීල විසුද්ධි පාරිශුද්ධි සීල පාරිශුද්ධි ප්‍රධානියාංග දිට්ඨි චිත්ත දිච්චිත්ත පාරිශුද්ධි ප්‍රධානියාංග දිට්ටි පාරිශුද්ධි ප්‍රධානිය. අද අපි මේ වැඩමුළුවට ගන්න හදන්නේ කාංකා විතරණ විසුද්ධි ප්‍රධානියාංග කියන වචනේ. ඒ කියන්නේ මේ සැකය දුරු කිරීම කියන එක. මේකෙන් තමයි පුත්තජනයා සහ ආර්යයන් වහන්සේ බෙරෙන්නේ. පුත්තජනයා තාම දෙකර දෙතවර වෙලා ඉන්නේ. අන්දමන්ද කියලා කියන්නේ අංජ බජල් කියලත් වචනයක් තියෙනවා. එයා එක එක කෙනා දිහා බල බල අර ගුරුවරද මේ ගුරුවරද අරකද මූල කර්මත්තානේ මේකද මූල කර්මත්තානේ මේක සමතේද මේක විපස්සනාද මේක ඉදිරියට යන්නේ මේක පස්සට යන්නේ කියලා හැම වෙලාවෙම මේ කැටරක් හැදුනා වගේ පේන හැම එකම දෙක තුන වෙලා පේන්නේ. අසුද්ධ සුද්ධ වෙනවා කියලා කියන්නේ ඇහැට සුද්ධ හැදෙනවා කියලා. ඉතින් ඒක ඔපරේෂන් එකකින් සුදු සුදු කපන්න ඕනේ. සුදු කැපුවට පස්සේ පේන දේ කෙලින් පේනවා. ඒ නිසා බුදුහාමරන්ට සල්ලක්ඛිය කියලා කියනවා. අක්ෂි වෛද්‍යවරයෙක් කියලා කියනවා. එතෙන්ට යනකම් අපි එක දෙයක් බලනකොට දෙක තුනක් අපිට පේනවා. ඒ පැත්තෙන් බලනකොට එකයි මේ පැත්තෙන් බලනකොට එකයි මේ පැත්තෙන් බලනකොට එකයි. තුන් දෙනෙක් එක දිහා බලලා තුනක් කියලා තුන් දෙනා ගහ ගන්න. හරියට අර ජාත්‍යන්දයෝ හතර දෙනෙක් අරගෙන රජ කෙනෙක් දුන්නලු ඇතෙක් බලන්න. බලන්න බෑනේ අත ගන්න. ඒ වලිගත ගාපු එකන එකක් කියනවා. කකුලත ගාපු එක තව එකක් කියනවා. කන අත ගාපු එක තව එකක් කියනවා. හොඬේ අත කාපිකා තව එකක් කියනවා. බඩ අත කාපිකා තව එකක්. ඉතින් රජ්ජුරවන්ට hina ඇතෙක් දැක්කනම් ඔන්න හරියට කියාවේ ඒක හරියට කොස්සක් වගේ කියලා කියන වලිගය අත කාපිකා. කකුල අත කාපිකා පිස්සු වංගෙඩිය වගේ කියලා කියනවා. හොඬේ අත කාපිකා නෑ නෑ පුවක් ගහක් වගේ කියලා. බඩ ගත අප කියන පිස්සුද ගලක් වගේ කියලා කියනවා. ඉතින් මේ හත් දෙනාම අද්දුරු ප්‍රත්‍යක්ෂ කතා කරන්නේ. අද්දුරු කියන්නම් බෑ. අත ගාපු ප්‍රත්‍යක්ෂේ. නමුත් සමස්ත දැක්කොත් මේ හත් දෙනාම එකතු කරලා අතගාලා තියෙන ඇතෙක් කියන එක කවදාකවත් අන්ධයාට දකින්න බෑ. ඉන්නේ ඒ වගේ දෙයක් තියෙන තාක්කල් අපිට සමස්තයක් දැක් ගන්න බෑ, සැකහැර දැනගන්න බෑ. අන්නේ සැකහැර දැනගන්න බැරි ජනතාවට පෘ탁 පෘ탁 කියලා කියනවා පෘ탁ජනයයි කියලා. එයා පාර්ශව සත්‍යයක් දාන්නවා. එයා ඒක ඔප්පු කරලා පෙන්නන්න ඒක සමස්තය වශයෙන් සියල්ලටම හේතු ගන්නන්න උද්දී දිවා රාත්‍රී දඟලන. ඊට පස්සේ මේ කාංකාවිතන විසුද්ධියක් ලබා ගන්න ඉන්න එක දැනගන්නවා මම මේ දකින්නේ ආංශික දැක්මක් ප්‍රාදේශීය දැක්මක් මම මේක හොඳට නැවත නැවත බලලා මේකේ සම්බන්ධතා තියෙන සියල්ලත් එක්ක සමස්තේ බලන්න ඕන. සමස්තේ බලනකම් අදහස් ප්‍රකාශ කරන්න එපා. ප්‍රකාශ කරන්න වුණොත් කියන්නේ බාගෙට තැම්බෙච්ච ආලයක් කියලා. මම මේ දන්නේ පාර්ශව වශයෙන් විතරයි කියලා ගහපා දෙන්න එපා. ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤන් නැහැ. මේයමයි සත්‍ය අනික්ෂයල්ල බොරුයි කියන්නේ යන්නේ. දන්නව මම අතගාලා තියෙන ප්‍රදේශයක් විතරයි ඒ නිසා සරුවචනාංශේ සඳහන් කරනවා අපට කල්යාණ මිත්‍රෙක් හොයනකොට සද්ධර්මයක් හොයනකොට යම් කිසි කෙනෙක් කියනවා නම් මෙයමයි සත්‍ය අනික්ෂයල්ල බොරු කියලා ඒ මිනිහා ප්‍රධාන වශයෙන්ම අයින් කරන්නේ. අසත්පුරුෂෙක් කියලා. යමෙක් කියනවා මෙයමයි සත්‍යය. මේ හැර සියල්ල සෙසු සියල්ල බොරු කියලා ඒ අනිවාර්ය විසගෝර සර්පෙක් වගේ රැටල් ස්නේක් කෙනෙක් වගේ කවුරු හරි කියනවා මට මේක දෙයලා තියෙනවා මම දන්න විදිහට මේක ටිකයි තව තියෙන්න පුළුවන් මේ වෙලාව හැටියට මට මේ ටික දෙන්න පුළුවන් කියනවා යා අහිංසකමක් තියෙනවා නියතමානිකමක් තියෙනවා අපිත් කාටද කියනවට කියනවනේ මාත් මෙච්චර කරලා තිනවා මට වැටහෙන මේ විදිහ මේක වලට ඕන නම් පොත කියලා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ හදලා පිරිසුදු කරගන්න මේ ටික අපි ගමනට ගමන් මල්ලට ගමු කියලා. ඉතින් අන්නේ තියෙන සැකේ දුරු කර ගැනීම කියලා බලනකොට අද විතර මෙච්චර තාක්ෂණයක් තියදී මිනිස්සයා මිනිස්සයා සැක කරන යුගයක් මානව ඉතිහාසෙම නැහැ. අද අම්මා අප්පා විශ්වාස කරන්නේ නැහැ දරුවෝ. කිසිම ගුරුවරෙක් විශ්වාස කරන්නේ නැහැ ගෝලියෝ. කිසිම රජ කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ රටවැසියා. කිසිම දොස්තර කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ ලෙඩා. ලෙඩා ඉන්නේ පොඩ්ඩ වැරදුනොත් දොස්තරට ඉන්ෂුරන්ස් නඩුවක් දාන්න. ඒ නිසා දොස්තර බිල ලියන්නේ නඩු ගාස්තුවක් තියාගෙන. ලංකාවේ තාම ඒක ඇවිල්ලා නැහැ. පිටරටවල වල බිල ලියනකොට ලියන්නේ මේ මිනිස්සයා බැරි වෙලා නඩුවක් දැම්මොත් නඩු ගාස්තුවක් තියාගෙන. මොකද ඉන්ෂුරන්ස් වලට ගෙවන්න බෑ ප්‍රීමියම් එක. මම ඇත්තට හිටියා බුරුමේ මේ එයා ඇවිල්ලා මේ රෝමන් ජාතිකේ. එයා බටේ රටක රෝම භාෂාව උගන්වනවා. ඉතින් ආට ෂුවර් නෑ ලබන අවුරුද්දේ කොන්ට්‍රැක්ට් එක ලැබෙයිද කියලා. මොකද ළමයි යාට ලකුණු දෙන්න ඕනේ මෙයා හොඳ ගුරුවරයෙක් කියලා. එතකොට තමයි ডিপার্টমেন্ট හෙඩ් යාට කොන්ට්‍රැක්ට් දෙන්නේ. ඉස්සර ගුරුවරනේ ළමයිට ලකුණු දෙන්නේ. දැන් ළමයි ලකුණු දෙන්න ඕනේ ගුරුවරයට මෙයා හොඳ ලෙක්චර් කෙනෙක් කියලා ඊගාට එයා බුලත් අතක් අරගෙන යන්න ඕනේ ডিপার্টমেন্ট හෙඩ් ගාවට ඊගාව අවුරුද්දේ කොන්ට්‍රැක්ට් එක ගන්න. ඉතින් ඌ හැමදම භාවනා කරනවා මේකෙන් එන ටෙන්ෂන් එක නැති කරා. මෙහි ඉඳලත් මාර්තට කතා කරනවා මාර්ත තමයි ডিপার্টমেন্ট head මේ පුළුවන් තරම් බලන්න කොහොම හරි මට ලැබෙන අරුදෙත් කොන්ට්‍රැක්ට් එක ලැබලා දෙන්න කියලා ටෙන්ෂන් කිව්වම බය කිව්වම පුදුමාකාර බයක්. මේ ගුරුවරු ශිෂ්‍යයන් පිළිබඳ සැකේ. අද හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා. මෙතන ඉන්නේ දෙමාපියෝ ගොඩක් වෙලාවට හැබැයි මේ හැම දෙමව්පියෙක්ම දරුවන් වශයෙන් ඉඳලා තියෙනවා. ඒක පිළිබඳව දලයි ලාමතුමා ලස්සන කතාවක් කිව්වා. ඒකට කියනවා හිතව දින එක මම මේ කියන්නේ. අපි පුංචි කාලේ. ඒ කියන්නේ 70 මේ 56ට ඉස්සලා ඉපදිච්ච කට්ටියත් ඇතිනේ මෙතන. එහෙම නැත්නම් 56 70 අතර කාලේ ඉපදිච්ච අය දන්නවනම් අපි පුංචි කාලේ අපි වෛර කෙරුවේ අප්පච්චිට. තාත්තට. දැන් පසුගිය අවුරුදු 40 ඇතුළත වෛරය අප්පච්චිගෙන් අම්මට ගිහිල්ලා. දැන් දරුවෝ වෛර කරන්නේ අම්මට. ඒකල අම්මලා දන්නේ නෙවෙයි දන්නව වතංගන ඉන්නවා. හැම අම්ම කෙනෙක්ම දන්නවා. දලලමතුමා කියනවා ඒක නිසා gedara සාමේ හදා ගැනීම අද කාන්තාව අතේ තියෙන්නේ මේක තමයි ලෝක සාමේ කියන්නේ ලෝක යුද්ධෙන්න එපා නම් gedara දුක කාගෙන ඉවසගෙන හිටපන් දැන් වෛරේ යොමුලා තින්නේ මට බව දැනගනින් ඒක නිසා බටහිර තියෙන සංකල්පයක් දරුවෙක් වදලා අවුරුදු 20ක් තියලා හදනවට වඩා හොඳයි බල්ලෙක් හදන එක. මොකද දරුවා අනිවාර්යෙන් වෛර කරනවා බල්ලා එහෙම කරන්නේ නැහැ වලි ගවනවා. නිසා හරියටම ආර්ථිකව ගලපලා බලනවා දරුවෙක් වෙනුවෙන් මේ ගන්න දුක වටිනවද? එහෙම නැත්නම් ඊට වැඩිය කුලියට බල්ලෙක් කරගෙන හදන එකද කිය. ඒ නිසා බටහිර ලෝකේ දෙන්නේ කසාද බඳපුවා ලම්බෙන ළමයි ගන්න එකමාරයි. දෙන්නේක් නෑ දැන්. ඒතර ජනගහණය වැඩෙන්නේ නෑ. වැඩෙන්නේ නැති වෙන්නේ මේක මල ආයෝජනයක් නෙමෙයි දරුවෙක් හදනවා කියන එක. මොකද ඒක අනිවාර්යෙන් වෛර කරනවා. මෙන්න මේක තමයි පෘ탁 පෘ탁 කියන්නේ. මේක තමයි කංඛා කියලා කියන්නේ සැකේ. විචිකිච්ඡාව කියලත් මේකට කියනවා. මේ විචිකිච්ඡාව නිසා අපි දවසට ගන්න කැලරි ප්‍රමාණය, පිච්චෙන ප්‍රමාණය කොච්චරද කියලා ඇත්තට කියන්නේ 100 100යි කියලා. අපි මේ කන කෑම බොන බීම යන්නෙම මේ බඩ දනවා. එයා කන්ඩිෂන් කාමර ඇතුළේ ඉඳලා බඩ දනවා. බඩේ දැවිල්ල හැම කෙනාටම බඩ වේලවලා නිින්ද යන්නේ පුක්කේ තැම්බෙනවා සැකේ ඉතින් මේ සතිපට්ඨානේ නොවඩන කෙනෙක්ගේ බොක්කේ තැම්බිල්ලත් සතිපට්ඨානේ වඩන කෙනෙක්ගේ බොක්කේ තැම්බිල්ලත් දෙකක් තියෙනවාද කියන එක මම දිගටම බැලුව අවුරුදු 40ක් ඇතුළත මේ භාවනා කරන කට්ටියට මේ බඩ දැවිල්ල අඩු වෙනවද අසහනේ අඩු වෙනවද එහෙම නැත්නම් මේ ආතතිය අඩු ගතියක් නම් මට පෙන්නලා නැහැ. මේකෙන් ටිකක් දැවෙන ගතිය වැඩි වෙලා නම් තියෙනවා. ඒක මේ භාවනාව නිසා දුක පිළිබඳ අවබෝධයක් කියලා පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ භාවනා නොකර ඉන්නේක හොඳයි. භාවනා කිරුවොත් මේ tie මේ තුවාලේ පෑරුණා වගේ ගතියක් තියෙනවා. භාවනා කරන්න ගියාට පස්සේ ওই ධන ගතිය වැඩි වෙනවා. ඉතින් මේක සතියේ ආනිසංශයක් කියලා මට කියලා දෙන්න පුළුවන් වුණොත් ඔන්න වැඩ මුඩුව සාර්ථකයි. මොකක්ද ආනිසංශේ? භාවනා කරන්න කියසොයි බඩි දැවිල්ල වැඩි වෙනවා. මට තද වෙන බව දන්නවා. මගේ හිත මං කින්දේ අහන්නේ නැහැ කියලා දන්නවා. මගේ කය මට ඕන දේ කරන්නේ නැති බව දන්නවා. මම දවසට කතා කරන හැම වචනයක්ම මට අහේනිය පිණිස හිටිනවා කියලා දන්නවනම් මේක සතිපට්ඨානේ ආනිසංශයක් බව දන්නවනම් භාවනා කරපු නිසායි මේ තුවාලේ පෑරලා රිදෙන්නේ කියලා දන්නවනම් මට හැකයි ඒක උගන්වන්න පුළුවන් වෙයිද කියලා. එහෙමනම් කීත හැකි ඔන්න මේ මං කියන්නේ ලංකාවට කංගලාවට ඇහෙන්නේ ඊට වෙන්නේ ලාවට නෙමෙයි ටිකක් ඇහෙයි. හැබැයි ඇහුනොත් රෑක් දෙකක් නින්ද යන්නේ නැහැ. මේ භාවනා කරන්න ගියාට පස්සෙත් මේ තුවාලේ වනමුකේ පෑදෙනවා. ඒ නිසා කාංකාවෙතන විසුද්ධියට ගියාට පස්සේ අපි ජීවත් වෙන්නේ කොච්චර සැක මතද කියන එක දැනගත්තොත් ලෑන්ඩ් මයින් එකක් උඩ ඉන්නට හපක්. බුදුමාකාර බයික ජීවත් වෙන. අද රටේ ආර්ථිකයෙන් 140ක්වත් වියදම් කරනවා ආර්සාව සඳහා. ඒ මුළු ඇමරිකාව වියදම් කරන ප්‍රදේශය මුළු යුරෝපෙම වියදම් කරන ප්‍රමාණයට වැඩි. මේ මෑතක ඉඳලා චීනේ ඒ ආරසාව සඳහා ව්‍යංකදම් කරන ප්‍රදේශේ වැඩි වෙනකොට ඇමරිකාවට හොඳටම කේන්ද්‍ර ගිහිල්ලා ඇමරිකායින් චීනෙට ඇඟිල්ල උස්සලා තරවටු කරා ඔය වැඩේ කරන්න එපා ආරසාවට උත්තර වේදම් කරන්න එපා අපි තමයි පොලිස් කාර්යෝ අපි කරන්නම් ආරසාව ඕගොල්ලෝ ඉන්න එපයි කිය. මුදාරි ආරසාවට වැඩි කරපුවා ඒගොල්ලෝ හදනවා ආයුධ වගේක්. ඇදුවලා ඇමරිකාවට කරන්න දෙයක් නැහැ. ඇමරිකාව වෙවුලනවා ගාලා ව්‍යාග්‍රීව තිත්තති පරිතර්ජයන්ති කියලා තියෙනවා ඛණ්ඩ මුමුරු මුරයින ව්‍යාග්‍ර දෙිනුවක් වගේ ඉන්නේ ඒගොල්ලෝ වියදම් කරන්නේ ණයට අරගෙන සල්ලි ඇමරිකාව කරන්නේ පුළුවන් තරම් ණයට හැබැයි කරන හරියක් කරන්න යුද්ධෙට මොකද ඒ බුදුජානක සඳහන් බය බුදුරජාණන්සේ නමක් දෙනවා බය කියන්නේ කෙලෙස් සමූහයට කරන නමක් කියලා. යම් තාක් හිතේ බයක් තියෙනවනම් යම් තාක් කෙලස් තියෙනවා නම් ඒ දෙක එකයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ තසාවා තාවරාවා අනවශේෂා. අපි ත්‍රස්ත වෙන්නේ මොකේදක්වත්. අපි තාවර වෙන්න ඕන. මොකේ තාවර වෙන්නේ? අප්‍රමාදී. සීල සමාධි ප්‍රඥා. සත්ත්ව วิ සුද්ධි. නව භාවයේ තබ්බ ධම්ම. මේක පිළිබඳ තියෙන සැකයයි මේ කතා කරන්නේ. ලේසිම දේ තමයි කතා කරන්න අපි මේ බුදුජාණන් වහන්සේ දේශනා කරපු මේ අප්‍රමාදේවත් සතිය කියන එක සියලු ප්‍රශ්නට උත්තරේ කියලා කවුද පිළිගන්නේ? අපි සතිය බහා තබලා මොන්න තරම් උපක්‍රම කරනවද ප්‍රශ්න වලට උත්තර හොයන්න. බල්ලා නිකන් වලිගය අල්ලන්න කරකෙනවා වගේ වටේ කරකෙනවා කිසිම කෙනෙකුට බෞද්ධයන් අබෞද්ධයන් ගැන කොමන කතාවක් බෞද්ධයෙකුට හේතු ගන්නලා දෙන්න ඒකායනෝ අයම් බික්ක වේමග්ගෝ සත්තානම් විසුද්ධියා කියලා කද්දාවත් පිළිගන්නේ ඒක බුද්ධ ආගමේ නම් හරියක රාතන් වහන්සේලාට නම් හරියක පරමාර්ථ ධර්ම වලට නම් හරි අපි ඇවිල්ලිවලා නිකම් මේ සාමාන්‍ය බුද්ධිය තියෙන කන්නේ අපි මේ ඉන්නේ සම්මත ලෝකේ නිසා සත්‍ය තියෙන්න පුළුවන් 10ට 15කට බෑ හැම එකටම උත්තරේ සත්‍ය කියලා නම් අමාරුයි. තේරුම් ගන්න අමාරුයි. ඒ තාක්කල් සංසාරේ. ඒ තාක්කල් සැකේ. ඒ තාක්කල් බඩ බොක දානවා. හැබැයි මං කියන්නේ මේ ඒකායන මාර්ගයේ සත්‍යයි කියලා අපි ප්‍රකාශ කළ පැටියට පිළිගත්ත පැටියට ඔය සැකේ දුරු වෙනවයි කියලා. ඒකට ගොඩක් වැඩ කරන්න තියෙනවා. සියල්ල කෙරුවාව රඳාපවතිලා තියෙන්නේ සත්‍යමයි සියල්ලට උත්තරේ කියලා තේරුම් ගත්ත දවසේ. ඉතින් මේ අවුරුදු 40ක් පිටිපස්සට හැරලා බලනකොට මගේ ජීවිතේ මම බැලුවා ඉස්ලාමයේ ඇහිච්ච දවසේ මට විශාල සැකයක් ආවා. ඒ විස්තර කරලා දුන්නේ මේ ඉංග්‍රීසි මොලයක් තියෙන මිනිස්සෙක් හොඳ සත්පුරුෂයෙක් මට කතා කරලා කිව්වා මේ ඒකායනෝ ඇම්බෙක් වේ මග්ගෝ කියලා පාඩයක් තියෙනවා. මට ඒකට විද්‍යා අධ්‍යාපන ලැබෙන නිසා මට පාලි තේරෙන්නේ නැහැ, බුද්ධ ධර්ම දන්නෙත් නැහැ. අපිව ගණන් ගන්නෑ. මේ බෞද්ධ සංස්කෘතිය කරන කට්ටිය ආර්ට් කාරයෝ කියලා අපි කියන්නේ. කලාකාරයෝ ඒගොල්ලෝ. අපි ඇවිල්ලා සයන්ස් නේ. අපිට ඒව වැඩක් නැහැ. අපි ගෙලින්ම අයිසෙක් නිව්ටන්ලත් එක්ක ගෙලින්ම නිවෙන ගිහලා උඩින් වහන්න යන්නේ අපි. ඒ දවස්වල අපි ඉගෙන ගන්න කාලේ සයන්ස් කිව්වහම පහ හරි ලොකු දෙයක්. ඉතින් අර මහත්තයා කතා කරලා කිව්වා එයත් හොඳ සයන්ටිස්ට් කෙනෙක්. බුද්ධඥානසි කියලා තියෙනලු ඒ කායනෝ ඇම්බික්කමේ මග්ගෝ කියලා. පස්සේ මං කව මට පෙන්වන්න කියලා. පස්සේ මෙන්න මේමයි පොතක්. ඊට පස්සේ මට සාධාන සැකයක් ආවා මේක ඊට පස්සේ අන්තිමටම දේශනා කරන සරුවචනාන්තේ සතිපට්ඨාන සූත්‍රය අවුරුදු 7ක් කෙරුවොත් ෂුවර් කියලා. දැන් අපිට හතේ වූ හතකුත් ගිහිල්ලානේ. 49 පැනලානේ උග දෙනකොටනේ. ඉතින් ඒක තියේදී අපි සතිපට්ඨානේ අවුරුදු 7ක් එක දිගට කරලා තියෙනවා. නැත්නම් විශ්වාසය නැතිකම තියෙන. ඊට පස්සේ මම මම මේකට සැක නිසා ආම්ලු කෙනෙක් ගාවට ගිහලා කිව්වා ස්වාමීන් වහන්සේ මේක ඇත්තද? ඒ හාමුදුරු කියන જાතිය මෙලෝඩියක් දන්න කට්ටියක් නෙවෙයි. හරි බයයි ප්‍රශ්නයක් අහනකොට. ඒ හාමුදුරු ගෝ මන්නම් දන්නේ මාත්‍යෝ. මෙන්න මේ පොතක් තියෙන අරන් කියවන්නේ කියලා. අරන් කියලා බලනකොට මෙහි නිසන් වනේ ලිවිච්ච පොතක්. සත් mindfulness this is the one and the only way. ඊළඟට මම හිතුවා දැන් ඉතින් මේක අරගෙන කරන්න ඕනේ. බලන්න ඕනේ. හැම කෙනාගේම හුව මේක ෂුවර්ද අවුරුදු 7කින් ගෙරුවට පස්සේ ප්‍රතිඵල ලැබෙනවාද කියලා. ඉතින් ඔක්කොම මූණේ මූණ බලා ගන්න මිසක් එහෙම කාටවත් කියන්න පුළුවන් ගතියක් තිබුණේ නැහැ. දැන් බෞද්ධයෝ පවා බෞද්ධයන් හිනා වෙනවා. ඉතින් ওই තරම් ස්ථාවර ක්‍රමයක් තියෙනවා අවුරුදු 7ට වැඩි භාවනා කරපු කට්ටිය ඉන්නවා දැන් උඩින් එන්න එපා. මේ කොස්කාට උඩින් බුං ගාලා පාත් වෙලා ඉන්න ඕනේ මේ භාවනා කරන්න යනකොට ගණන් බල ගියාට කමන්නේ නැහැ. පයින් එනකොට ඔය ඔය ඕක ලබලා උඩින් වරෙන් කියලා. ගියපාර භික්ෂුන් වහන්සේලා ආපේකෙත් ඒක භික්ෂුන් වහන්සේ කියනවා නමක් කියනවා මම එන්න හදනකොට කට්ටිය කිව්වලු අපේ බજાર එකේ කට්ටිය ඉන්නවනේ භික්ෂුන් වහන්සේලාගේ බොහොම ගියාට එනකොට උඩින් වරෙන් කියලා. දීතරන් අපි විශ්වාස කරනවා මේ සතිපට්ඨානෙ. ඉතින් මේ සතිපට්ඨානෙ මේ විදියට සියල්ලට මාර්ගයද කියලා දැනගන්න මගේ පැවිදි ජීවිතෙත් කොච්චර කාලයක් ගියාද? හැම දකින්න කෙනෙකුට මම උරගාල බැලුවා. කොතෙක් දුරට පිළිගන්නවද සත්‍ය කියලා. දැන් උනත් ඉසියලම උගත් බෞද්ධයන් යහොත් කියනවා වෙන්න බෑ කියලා. බුද්ධාගම එහෙම වෙන්න බෑනේ මේ අපිට තියෙන මේ ලෝක ගෝලේ රත් වීමට සතිය උදව් කරනවා. පරිසර දූෂණයට, ස්ත්‍රී දූෂණයට තාත්තා විසින් පුතාව දූෂණය කරන වෙලාවට සතිය උදව් කරනවා. පිස්සු. එව්ව හරියන්නේ නැහැ. ඒකට වෙනම හමුදාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒකායන මාර්ගයේ සතිය කියලා කියන්නේ කියොත් එහෙම සැක කරන ප්‍රදේශයේ හිතා ගන්න කාංකා විතරන විසුද්ධිය කියලා. අපිට කොච්චර කාලයක් ඇයිද මේ සියලු වැඩ බහා තබලා ශක්ති ප්‍රමාණයෙන් මේ සතිමත් වීම වැඩි කරන්න පුළුවන් නම් දැන් උනත් කමන්නේ. ඒ පළවෙනියම සිද්ධ වෙන්නේ අපට ওই තියෙන අපේ ප්‍රශ්න තියෙනනේ ආතතිය, අතාණිය, මානසික රෝග, කායික රෝග කියලා. ඒ හීලින් ඇන් තෙරපිටික් කියලා පැත්තක් තියෙනවානේ. අන්න ඒකෙන් තමයි ලකුණු ලැබෙන්න පටන් ගන්නෙ. සති මාර්ගයට වැඩිච්ච ගමන්. නැත්තම් සතිපට්ඨානට වැඩිච්ච ගමන් මේ වෙලාවේදී ප්‍රකාශ කරන මේ සතිය සහ අප්‍රමාදී කියන වචන දෙක එකයි කියලා සමාන කරලා සලකන්නේ මොකද දසුත්ත සූත්‍රයේ පළවෙනිම සාරිපුත්‍ර සංසය අහන ප්‍රශ්නේ තමයි කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ මනුස්සයට වැඩියෙන්ම උදව් කරන එක ධර්මය මොකක්ද කියලා අහනවා. අප්‍රමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ අප්‍රමාද වෙන්නේ කිය. එතකොට සතියෙන් කරලා දෙන්නේ ප්‍රමාදේ නැති කිරීම. සතිය වඩනවනම් ප්‍රමාදේ නැති වෙනවා. මේ අප්‍රමාදේ හෝ සතිය කියන දෙක අතිනත් කරගෙන යන්න නම් අපි අපේ දවසේ කොච්චර ලාභි සතිමත් වෙනවද? නැත්නම් මේ සතිමත් වෙච්ච චිත්තක්ෂණේ අපි යම් බුද්ධියක් ලැබනවනේ යම් විඳීමක් ලැබනවනේ අත්දැකීමක් ලැබනවනේ ඒක අපි මේ ලෝකේ ලබන්න පුළුවන් උප්පරීම සැපේ කියලා පිළිගන්නවා. නැත්නම් ඒක ලබලත් ඒකට ලුණු මදි උම්මලකට ටිකක් දාන්න මේක ටෙම්පරාදු කරලා ගන්න ඕනේ කියලා හිතෙනවාද? ඒ හැමදේම වැටෙනවා කාංකා විතරන විසුද්ධියට. ඒක නිසා නාම රූපයන්ගේ හේතු ප්‍රත්‍ය පිළිබඳව ඥාණයට කාංකා විතරණේ කියලා කියනවා. කාංකා විතරන විසුද්ධිය කියනවා මේ ලෝකයේ ඇති වෙන හැම දෙයකටම හේතුව දන්නවනම් ඒ කෙනාට සැක නැති අපි මේ මතු පිටින් දේවල් එක්කනේ රණ්ඩු කරන්නේ. දේට හේතු පාදක වෙච්ච දේ බලන ගතියක් අපි ළඟ නැහැනේ. බලන්න වෙලාවක් නැහැ. මොකද ඒ තරම් ප්‍රශ්න මතුවෙනවා අපට. උදේ ඉඳලා හැන්ද වෙනකම් ප්‍රශ්න. මගේ ප්‍රශ්න තියෙනවා, අපේ ප්‍රශ්න තියෙනවා, ජාතිය ප්‍රශ්න, ආගමේ ප්‍රශ්න, ගියාත්ම කරපුවා මේ විශාල ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඒ නිසා මොනම දෙයකවත් අපි කතා කරන්නේ මත ප්‍රකාශ කරන්නේ විනිශ්චය කරන්නේ හේතුව දැකලා නෙවෙයි. හේතුව දකින්න ඉස්සලා වෙන එකක් මතුවෙනවා. ඒක නිසා කෙනෙකුට මේ කියන বিশুদ্ধিයට එන්න, කියන කාංකා විතන বিশুদ্ধিයට එන්න, එයාගේ හිත බොහෝ ප්‍රශ්න, බොහෝ අරමුණු, බොහෝ විචරිත වීම අඩු කරලා එක අරමුණක් අල්ලාගෙන ඒ අරමුණට හේතුව හොයන්න ලක්ෂයක් අරමුණු අතර Tamanට දුරදිග ගමනක් යන්න පුළුවන් අරමුණ මොකද්ද කියන එක පැහැදිලිලා තියෙනවා. ඒ නිසා අපිට මෙහෙම කියන්න ලක්ෂයක් අරමුණුත් එක්ක වැඩ කිරීමට කාමච්ඡන්දේ කියලා කියනවා. විවිධාකාර අරමුණු දිගේ යනවා. ඒ වෙනුවට එක අරමුණක් එක චිත්තක්ෂණ දෙකක් ඉන්න පුළුවන් ඒකට ඒකාග්‍ර භාවය කියලා කියනවා. ඒකෝදි භාවය කියලා කියනවා. මෙන්න මේ ඒකෝදි භාවයටපත් කරන්න මොකද්ද Tamanට ළඟම අරමුණ, ලේසිම අරමුණ, නොමිලේ ලැබෙන අරමුණ. මොකද්ද කියලා තේරුම් ගන්නයි අපි මේ භාවනා මධ්‍යස්ථානට අවිලා බලන්නේ. ඇස් දෙක වහන මොනවාක්වත් නොකර ඉන්නකොට නිතරම දැනෙන්නේ මොකද්ද? ඒ දැනෙන නන්නත්තර වීම වලදී කුඤ්ඤකට ගන්න පුළුවන් මොකද්ද? මධ්‍ය ලක්ෂයට ගන්න පුළුවන් මොකද්ද? අරමුණකට ගන්න පුළුවන් මොකද්ද? මේක විශාල මාර්ය පරිශ්‍රණය. අපි උදාහරණයක් වශයෙන් ගමු ඉඳගෙන වාඩි වෙලා ඉන්නවා. අපි ධර්ම සාකච්ඡා කරන නිසා මේකට තාම මේ මට්ටමට ආපු නැති අයටත් අර ආපු අයගේ අත්දැකීම් ටිකක් ගන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න. ඒ වෙලාවේදී අපි කය නොසොල්වා සිටීමට චේතනාවක් ගන්න එක චේතනාවක් තමයි. වචන කතා නොකිරීමට චේතනාවක් ගන්න. ආයත් චේතනාව ගන්න චේතනා නොකර ඉන්න. කිසිම චේතනාවක් නොකර මට චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. එල්ලල මරණ හොඳයි. වහ කනවා හොඳයි. චේතනාවක් නැතුව නම් ඉන්න බෑ. මොකද චේතනාවම තමයි ජීවිතේ කරගෙන අපි ජීවත් වෙන්නේ. අපි මුළු ජීවිතේම චේතනාවක්. චේතනා පරිසුද්ධ වේ නම් පෙම් සටන් පරදීන්නේ නෑ. ලවස්ලා එහෙම කියන. ඔෆයක නැතුණත් ගමන චේතනාව තියෙනවා නම් හරි. අපි මුළු ජීවිතේම චේතනාවක්. ඉතින් කවුරු හරි හිතුවොත් එහෙම මම එක චිත්තක්ෂණයක් චේතනාවක් නැතුව ඉන්නවා කියලා ඒකට කියනවා ඥාන විභාගීය සීදීනසා ගැනීමක් කියලා. epistemological suicide කියලා. ඒ නිසා හුඟව දෙනෙක් කියන භාවනා කරන එක නාස්තික වාදයක් උච්ඡේද වාදයක් මේ විනාශ කරන්න හදන වැඩක් කියලා සරුවචාන්සර් කෙලින්ම චෝදනා කරනවා. උච්ඡේද වාදෝ, අකිරිය වාදෝ, නත්තික වාදෝ, අපගබ්බෝ, අරස රසෝ කිය. ඉතින් ඒ බැන්නේ එදා සරුවචන්නාංශෙන් අන්‍යාගම කියන. අපිට හිත දෙස් දෙනවා. අපිට එක තැනක වාඩි වෙලා ක්‍රියා නොකර කතා නොකර මේ වෙන දේ මොකද්ද කියලා බලන්න චේතනාවක්. ඒකට අනිත් පැත්තේ ගන්න චේතනාව නොකර ඉන්න ගන්න චේතනාවක්. අරගෙන කොච්චරලා ඉන්න පුළුවන්. එතකොටත් මොකද්ද වෙනව? එහෙන් බලහිනකොට මොකද්ද වෙන වෙන දේ තුනක් තියෙනවා එතන. මැරිලා නැති බව තේරෙයි. නිින්ද කියලා නැති බව තේරෙයි. අසීයෙන් නෙවෙයි කියලා තේරෙයි. සීය තියෙනවා මැරිලා නැහැ. නිින්ද කියලා නැහැ. ඒ මොකද්ද මේ වෙලාවට වැටෙන්නේ කියලා බලන්න. මොනවත්ක්ත්ම නොකර දේශ බලාන ඉන්නකොට මොනද වෙන්නේ? ඒ වැටෙන දෙයමයි සරුවචන්හන්සේ වාඩි වෙලා බැලුවත් පේන්නේ. නිසා කාට හරි ඕන නම් සරුවච්චන්හන්සේගේ හිත මොකද්ද කියලා දැනගන්න. රහතන් වහන්සේ නමගේ හිත මොකද්ද කියලා දැනගන්න. විසුද්ධ වෙච්ච හිත මොකද්ද කියලා මේ අවදි වෙලා ඇත් දෙක වහගෙන ඉන්න කියනවා. මොකද එතකොට හිත පිට යන නිසා. හොඳට ඇස් දෙක වහලා බලනවායි කියලා කියනෝ ටිකක් ව්‍යාකරණ වැරදි වගේ තේරෙයි. මනසෙන් බලන්න හොඳට පట్టල වාඩිලා මොකද වෙන්නේ කියලා. ඒතකොට යම් වෙලාවක මේ සතිය පිටලා අප්‍රමාද වෙලා මනස කයට ඇවිල්ලා මේ දෙයන දේ මේක නිවන කියලා කිව්වොත් කී දෙනෙක් පිළිගනීද? ඔක තමයි නිවන කියන්නේ වෙන මොකක්වත්ම නැහැ. මේක කවුද පිළිගන්නේ ඔක්කොම සැක කරන අයියෝ ওই විදිහට නිකම්ම ලබන්න බලවන නිවන කංකොන් වලටත් වැඩිය ලාභයි. එහෙම වෙන්න බෑ. මොකට දස පාරමිතා පුරන්න ඕනේ, මෛත්‍රී බුදුහමනකම් ඉන්න ඕනේ, අර්ග කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා මේකට දාලා තියෙන පලිප්පුව දිහා බලනකොට කවදාකවත් මේක කරලා අත්විඳපු කෙනෙක් නෙමෙයි මේවා කතා කරලා තියෙන කියලා කියන්නේ හිතනවා. ඒ වගේම කියන්න පුළුවන් කාටද බැරි මොනවත් නොකර ඉන්න අදිෂ්ඨාන කරගෙන ඒ දේ දිහා බලලා මොකද්ද වෙන්නේ කියලා බලන්න මොනවද අඩු අපට මොකක්වත් අඩු නැහැ එක අඩුවක් තියෙනවා අපි කාටවත් වළක්වන්න බැරි අඩුවක් මොකද්ද ඒ වෙන දේ කියන්න වචනයෙන් බෑ භාෂාවකට බෑ. මානවයාගේ භාෂාවේ තියෙන සීමාව ඉක්මවනවා ඒක. කාලේ ඉක්මවනවා ඒ අත්දැකීම. දේශේ ඉක්මවනවා ඒ අත්දැකීම. මේ අත්දැකීම පිළිබඳව අපිට තියෙන සැකේ තමයි අපි මේ විවිධාකාර දේවල් හොය හොයා යන්නේ. ඊටාම පොඩි ළමයෙකුට භාවනා කරන්න දුන්නොත් බ්‍රිස්බේන් වලදී කරලා තිබුණා අවුරුදු මම හිතන්නේ මොන්ටිසෝරි පන්තියක ළමයි 27 දෙනෙක් හිටියා කිව්වා. සතිපාසලේ ටීචර් කතා කරලා කියලා තිනවා. ඔයගොල්ලෝ හොඳට පටල වාඩි වෙලා ඇත් දෙක වහගෙන දැන් බබාට මොනවද තේරෙන්නේ කියලා බලන්න. මොනවක්වත් කරන්නේ නැතුව. ඉතින් එක එකනා කියන සද්ද ඇවුනා, හිතවිලි ආවා, වේදනාව ආවා, හුස්ම දැක්කා, ඇඟ පිම්බුණා, හැකිලුණා. ඉතින් ඉතින් ටීචර් දන්නවා ළමයාට උපදෙස් ලැබිලා තියෙනවා, ළමයා කරලා තියෙනවා. ඒක ළමයිකවලු මොනවක්වත් පේන්නේ නැහැ කිව්වා. ඉතින් ටීචර් හිතුවලු මේ පොඩි ළමයට දීපු උපදෙස් වැරදිලා නැත්තම් තේරිලා නැහැ කියලා. ඊට පස්සේ දෙවෙනි දවසෙත් කරනකොට බැලුවල මේ ළමයා හොඳට වාඩි වෙලා බොහොම සාන්තව ඉන්නවා. අනිත් ඔය වගේ කට විශේෂයක් කරන දෙල මම මොනවත්ක්වත්ම පේන්නේ නැහැ කිව්වා. ටීචර් ලාවට තද වෙලා තියෙනවා. මේ ළමයා මොනවද කියන්නේ කියලා. කරුමෙන්ද වගේ ඊට පස්සේ වැඩමුළුවකට ඇවිල්ලා වැඩමුළුවේ 7 වෙනි දවසේ මතක් කරායි මොනවත්ක්වත් දැනෙන්නේ නැත්නම් ඒක තමයි භාවනා උසස්ම තැන කියලා. එදා ටීචර් කතා කරලා කියනවා සාංශ මම භාවනා නොකරුවා නම් මම මේ පොඩි ළමයා ගැන සම්පූර්ණ වැරදි අදහසක් ගන්නවා කියපු දේ අහලත් නැහැ කියන්න දන්නෙත් නැහැ භාවනා හරියන්නේ නැහැ කියලා පොඩි ළමයන්ගේ හිතේ මොකුත් නැහැ. එළම නැති බව දන්න නැති බව ප්‍රකාශ කරන්නත් පුළුවන්. අපිට එහෙම නැති බවක් හම්බුනොත් එහෙම අපි අප නූල් ගැට ගහන්නේ නැද්ද? පිරිත් නූල් ගැට ගහන්නේ නැද්ද? බෝධි පූජා දෙන්නේ නැද්ද? සයිකියාට්‍රිස්ලා හම්බ වෙන්නේ නැද්ද? ෂෝට් මෙමරි එක නැතුණයි කියලා නටන්නේ නැද්ද? ඇයි හත් දෙයියනේ මේ තියාගෙන හිටව පොදිය නැති වෙලායි. අම්මා පිළිබඳ මතකෙත් නැහැ, තාත්තා පිළිබඳ මතකෙත් නැහැ, සිංහල බුද්ධ ආගමත් නැහැ, මොකක්වත්ම නැහැ. ජීවත් වෙලා තියෙනවා, මැරිලත් නැහැ, නිින්ද ගිහිල්ලත් නැහැ, ක්ලාන්ත වෙලත් නැහැ, මොකක්වත් නැහැ. ඉතින් යම් වෙලාවක සතිය හිතට ආපු වෙලාවේ සතිය මුදුන්පත් වෙච්ච වෙලාවේ මේ දේ වුණොත් අපි කොච්චර එක සැක කරනවද ඕක තමයි කියන්නේ සංඛාව කියලා. ඕක තමයි විචිකිච්ඡාව කියන්නේ. සත්‍ය නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. සත්‍ය ලැබුණට අපි ඒක පිළිබඳව සැක කරනවා. අපි ඒක පිළිබඳව හිත අන්‍ය විහිිත වෙනවා. ඒ නිසා සත්‍ය දෙන්න ලේසි. මම මේ බුද්ධ ධර්මේ පුංචි කරන්න හදනවා, අව탁සීරු කරන්න හදනවා කියන එක නෙවෙයි. මෙලෝ යක්ෂෙක් සතිය එහෙම පිළිගන්න කැමති සත්‍ය පිළිගන්න කැමති. එයා හිතන්නේ සත්‍ය එනකොට භූමිකම්පය එන්න ඕනි, විදුලි කොටන්න ඕනි, අහස්සෙදිපත් වෙන්න ඕනි, මොන මොනවා හරි වෙන්න ඕනි කියලා බලائیں۔ ඒ නිසා භාවනා කරන අයට මේ කාරණා අහුවෙලා නැත්තේ නෑ. අහුවෙලා තියෙනවා. ඒක සතුටින් ප්‍රකාශ කරන්න හිත දෙන්නේවත් නෑ. ඒගොල්ලෝ හිතනවා ඒ වෙලාවෙ ඉන්නකොට මේ නිවන් ලබනකොට මේ භූමිකම්පය එන්න ඕනේ. වෙදේදුණු පායන්න ඕනේ. අහස් කුරුපත් වෙන්න ඕනේ. ගිනි කිලි සෙල්ලම් එන්න ඕනේ. ළඟ ඉන්න කෙනාට දැනෙන්න ඕනේ මොනවා හරි වෙනකම් බලන්න. නමුත් කාංකා විතරන විසුද්ධිය කියන තැනට ආවට පස්සේ තේරෙයි යමක් අපේක්ෂා කරන තාක්කල් මොනවා හරි හම්බ වෙනවා. හම්බ වෙන කිසිම දෙයක නිවන නැහැ. අපේක්ෂා කරන හරහා ලැබෙන දේට සාපේක්ෂව යමක් නැති තැන කියන එකක් මේකේ තියෙනවා. අජාතං අභූතං අකතං අසංකතං කිය. අන්නේ අජාත අභූත අකත අසංකත දේ දකින්නම් ජාත භූත සංකත දේවල් ගැන හොඳට හදාරන්න. හදාarලා ඒකේ එහා පැත්ත බලන්න සාපේක්ෂව. ඒක මේකින්න කිසිම කෙනෙකුට හම්බෙලා නැත්තේ නෑ. හැම කෙනාම ඒක ඒකට මූණට කෙල ගහනවා, ඒකට වෛර කරනවා, ඒකට වැරදි කියලා හිතනවා. හිතලා ඒක තල්ලු කරලා එහා පැත්තේ හොයන්න හදනවා. ඔය රිලෙව්කට කණ්ණාඩියක් හම්බෙච්චාම කරන්නේ. උර කණ්ණාඩිය එහා පැත්තෙන් අත දාලා අල්ලනවා ඒක. අහුව එහා පැත්තෙන් එක අල්ලන්නේ. විරිත් විරිත් හපනවා. විරිත් විරිත් එහා පැත්තෙන් එක විරිත්නවා. ඉතින් ওই මේ වාහන වලට නතර කරලා තිබා අපි ඊනකොට රිලව් රෑනම නැගලා ඕගොල්ලන්ගේ වාහන වලට සයිඩ් කණ්ණාඩිය අල්ලගෙන එහා පැත්තෙන් එක අල්ලනවා. ඉතින් මට හිතෙනවා දැන් කට්ටිය ඇවිල්ලා ඉන්නේ ඇතුළෙත් ඇවිල්ලා තියෙන ওই කට්ටියම තමයි. මේ පේන එක නෙවෙයි. ඒ පේන එක මගේම විකාරය බව දන්නෙත් නැහැ. ඒක අල්ලන්න හදනවා අහුවෙන්නේ නැහැ. ඒක අතකින් කණ්ණාඩි අල්ල ගන්නවා අනිත් පැතින් අල්ලන. දික්කිටම අල්ලන. මේ පේන්නේ මමමයි. ඔක අහුවෙන්නේ නැහැ. ඔක පිළිමිබුවක් විතරයි. නමුත් පිළිමිබුවෙන් හිතාගන්නේ ඔන්න උඹේ ඔකට තරහ වෙලා වැඩන්නේ උඹේ මුණත් කැතයි. ඔය කණ්ණාඩිය පෙන්වන්නේ කැත කබබ විතරයි. කණ්ණාඩිය වෙන මොකක්වත් පෙන්වන්නේ නැහැ නේ. කණ්ණාඩියත් එක තරහ වෙලා වැඩක් නැහැ. ඒ නිසා භාවනා කරනකොට බලන්න මොනවත් නොකර මොනවද දැනෙන්නේ? මොනවද විඳින්නේ? මොනවද අත්දකින්නේ කියලා. ඒක ටිකක් මදි ගතියක් වෙන. ඒක ලුණු මදි වගේ, උම්මලකට මදි වගේ ටිකක් ටෙම්පරාදු කරලා ගන්න හිතාන ඉනවා. ඉතින් හැම කමඨාන් සුද්ධ කිරීමකදීම උන්තුට ලියුම කියවලා බලනකොට කිට්ටු කරලා තියෙනවා. හැබැයි යටින් ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මම දැන් මොකද කරන්නේ? දැන් මම යට තැනක් නැති වෙනට අහනවා දැන් මම යට පත්වීමක් දෙනවද? මොකද්ද නිලේ? මොකද්ද ඩියුටි ලිස්ට් එක කියලා. දැන් මම අයින් වෙලා ඉන්නේ. මම නැතුව වැඩේ යන්නේ. ඉතින් ගිය ගමන් මම යට අපි ආයෙ අපොයින්ට්මන්ට් එකක් දෙන්න ආන. එහෙම නැත්නම් මොනවත් නැති වෙච්චාම මොකද්ද බලන්න ඕනේ කියලා. ඉතින් මං කියනවා සුපර් මාකට් එකට ගිහලා කක්ක පැකට් එකක් අරන් එන්න කියලා. මේ හිත පිරිසුදු කරගත්තට පස්සේ මේක කෙලෙසන්නේ මොකෙන්ද කියලා අහන මම බැලුවා සුපර් මාකට් වල කක්ක පැකට් නැහැ. අනික ඕන එකක් ආවත් තියෙනවා. <laughs> ඕක නැහැ. ඉතින් කොහොම හරි කරලා චිත්තක්ෂණයට ඒවා දෙකට වේවා තුනකට හතරට පිරිසුදු කරලා දෙන්න පුළුවන්. දීපු ගමන් ප්‍රශ්නයක් අහන්න. දැන් මම මොකද කරන්නේ? දැන් මම යට ඊතකම් කරන්න දෙයක් නැහැ. දැන් මගේ මාන්නයට කරන්න දෙයක්වත් නැහැ නේ. මගේ තෘෂ්ණාවට කරන්න දෙයක්වත් නැහැ. මොකද යමක් තියෙන තැන තෘෂ්ණා කරන්න පුළුවන්. යමක් නැත්තම් සුෂ්ණා කරන්න බෑ. යමක් තියෙන තැන මනින්න පුළුවන්. යමක් නැත්තම් මාන්නෙට ඉඩක් නැහැ. තෘෂ්ණා මාන්න කරන්න බෑ. මමක් නැති යමක් නැත්තම් පවත්ත කරන්න මමෙක් ඕනේ නැහැ. මමෙක් ඕනේ කරන්නේ යමක් තියෙන තැන විතරයි. ඉතින් මේ தත්ත්වය අරන් දෙන්න ඇත්තටම අවුරුදු 7ක් යන්නේ නැහැ. බොහොම සුළු කාලෙකින් අරන් දෙන්න. මෙන්න මේ කාංකා විතරනේ නිසා මේක ඇති වුණාට පස්සේකට අනුග්‍රහ කරන්න අපි දන්නේ අපි නානා විදියට මේකට කොනිටනවා. අර රිලව කණ්ණාඩි දිහා බලන කොනිටනවා විරිටනවා වගේ. ඉතින් එතකොට ඒක විකාර වෙනවා. ඉතින් මේ බුද්ධ ඥානanse මතක් කරලා දීලා කියනවා සත්‍ය පිහිටවලා හැම පිටියකින්ම ඒකට නටන්නරි නටලා එනේ එන දේ නැවත නැවත බලන්න බැලුවට පස්සේ මේ Taman ඒ සතිමත් වෙච්ච චිත්තක්ෂණයක අප්‍රමාද වෙච්ච චිත්තක්ෂණයක ඒ පෙන්නන දේ පොඩි එකෙක් බැලුවත් ලොකු එකෙක් බැලුවත් ගෑනු බැලුවත් පිරිම් බැලුවත් උගත බැලුවත් නුගත බැලුවත් සල්ලි තියෙන මිනිහ නැති වෙන බැලුව කොයි එක බැලුවත් එකයි පේන්නේ. ඒ හොඳට සත්‍යමත් වෙච්චලා දැනෙන දේ අහන්න බලන්න ගෑනු පිරිමකමක් තියෙනවද කියලා? හොඳට සත්‍යමත් වෙච්චලා දැනෙන දේ බලන්න පොහසත් උප්පත්කමක් තියෙනවද කියලා? මේ පොඩි එකයි ඇල්ලුවේ මැද මිනිහ ඇල්ලුවේ වයසක නෑ. ඉතින් ඒ නිසා එතෙන්ද ගිහිල්ලා යන එක නෙමෙයි ප්‍රශ්නේ ගිහිල්ලා නිසකව සැකහැර මෙන්න මේකටයි manussකම කියලා කියන්නේ මේක නැති හැම වෙලාවෙම අපි කොච්චර අමනුස්සද ආංශික දැනුමකද ඉන්නේ මේක නැති කරන හදන කාක මේක පිළිගන්නේ නැති තාක්කල් පරිේෂණ කරනවා අපි මේ දුක නැති කරන්න මේක බාරගත්තා නම් සැකහැරලා බාරගත්තා නම් ඒ නිකන් හොඳ ආවේග ජනකව කරන බාර ගැනීමක් නෙවෙයි. බුදුසසුනේ සඳහන් කරන මැරෙන්න ඉස්සලා මේක ඔප්පු කරලා බලලා හැම දෙන්න පුළුවන් සැකයකටම ක්‍රමසහවිදි දීලා මේක බාර ගන්න තැනට යනකොට ওই සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියන විසුද්ධි තුනෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. ලැබිච්ච කෙනාට විතරයි ওই සැකේ පහළ වෙන්නේ. ඒ සැකේ ගෙවෙන කම්ම විතරණය කරන කම්ම ඔය වර්තමාන මොහොතේ හිත අරගෙන බලන්න උදේ ගත්තත් එකයි හිටගෙන ඉන්නකොට ගත්තත් එකයි ඉඳගෙන ඉන්නකොට ගත්තත් එකයි සක්මන් කරනකොට ගත්තත් එකයි හතර ඉරියව්වේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්නේ කොයි වෙලාවෙ හිත වර්තමානට ආවත් එකම රසයයි තියෙන්නේ බුදුරජාණන්සේ සඳහන් කරනවා මහමුදුට ඇඟිල්ල බල කොතනින් තොල ගෑ බැලුවත් එකම ලුණු රසෙයි ඒ නිසා මේ ධර්මයේ කොත්තනින් තොල ගාලා බැලුවත් විමුක්ති රසෙ තියෙනවා ඉතින් මේක පිළිබඳ තියෙන සැකයයි අපිට තියෙන ප්‍රශ්න. අපටත් නෙවෙයි මට තියෙන ප්‍රශ්න. ඒක බහුවචනයට දාන්න බෑ. ඒක සැක කරන තාක්කල් අපි ක්‍රමසා විදි හොයනවා. මේ තීන දේ මදි. මේ තීන දේ අතෘප්තිකර තත්ත්වයක් තියෙන කියලා. කවදා හෝ බුදුහාමර පෙන්වන්න හදන පරම සත්‍යය මේකයි අපි කොතනින් හරි මේක තොලගෑවට පස්සේ මේක නැවත නැවතත් ලබා ගැනීම සඳහා ඒ කියන්නේ අප්‍රමාදේ ලබා ගැනීම සඳහා සතිය ලබා ගැනීම සඳහා අපි අනුග්‍රහ කරලා මේකම මේ අපි එක පළවෙනි දවසේම සතිය පිහිටපු දවසේම ඇති වෙච්ච මේ චිත්තක්ෂණයම ආසේවනයේ භාවිත බහුලීගත කළොත් ඒකේ අවුරුදු 7ක් යන එකක් නෑ අවුරුදු 7ක් නෙමෙයි හත්යේව 7ක් ගියත් බුද්ධ කල්ප 7ක් ගියත් සැක කරන කෙනාට ඒ ආනිසංස ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් මේ මේ දවස් 4 5 ඇතුළත අපි මේ කරන විශාල ප්‍රයත්නයේ කැපකිරීම හරහා ධර්ම දේශනා හරහා කමඨාන් සුද්ධ කිරීම හරහා මේක නිසකව මේක දිහා බලන්න. ඒ සඳහා ලොකු ස්වාමීන් වහන්සේ තනි වචනේ පාවිච්චි කරේ මේක දක්නාසුලුව භාවනා කරන්න කියලා. මේකට ලෑස්තිලා යන්න. පේන දේ ඇර ඔයින්යා මොකක්වත්ම ලැබෙන්නේ ඒක ਸਰවඥාන්සේ කාල කාලකාරාම සූත්‍රයේ සඳහන් කරලා තිනවා. ওই පේන දේෙන් එහාට මහණෙනි දැකිය යුත්තකුත් නැහැ. නොදකින් කියන දේකුත් නැහැ. ඔච්චරම තමයි. අපි හිතන නෑ නෑ ඕක එහා පැත්තේ තව මොකක් හරි මේ පැත්තේ තව එකක් ඇති කී කිය. අර පේන දේ නිසකව දැක ගන්න කැමති නෑ. ඒ නිසා අපි පේන දේ අව탁සීරුවට ලක් කරනවා. එතකොට තමන් අව탁සීරුවට ලක් වෙනවා. බුද්ධ ධම්ම සංඝ කෙරේ තියෙන ශ්‍රද්ධාව අව탁සීරුවට ලක් වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව නැතිකම තමයි විචිකිච්ඡාවට හේතුව. හැබැයි ශ්‍රද්ධාව නෙවෙයි නිමන කියන්නේ. ඒ ශ්‍රද්ධාවෙන් අදහපු දේ ප්‍රඥාවට හරව ගන්න එක තමයි අපි මේ ප්‍රතිපදා සීල සමාධි ප්‍රඥා හරහා සත්‍ය විසුද්ධි හරහා නව භාවේ තබ්බ ධර්මහරහා පදාහණියංගහරා කරන්න. මේ අපි පටන් ගන්නකොට කියනවා වෙන්න පුළුවන් බුදුහාමරෝ දේශනා කළා තියෙනවා ඒ කායන මාර්ගය කියලා ඒකයි අපි මේ සිද්ධි පැහැදිලි කටයුතු කරන්නේ. නමුත් ඒක අදාහගෙන යනකොට කොතනදීද මේ ශ්‍රද්ධාවෙන් අදාහපු දේ ප්‍රඥාවට වැටෙන්නේ? Tamangema ඒක බොහෝම පුංචිවට සිද්ධ වෙන්නේ. ටික ටික ටික ටික යම් යම් කොටස් පිළිබඳව තමයි තේනවා මේ හරිනම් හරි කියලා. දිගට දිගට කරන්න කරන්න කරන්න කරන්න ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ශ්‍රද්ධාවෙන් අදහපු දේ ප්‍රත්‍යක්ෂණය කරනවා. අද්දුට ප්‍රත්‍යක්ෂයට ගන්නවා. ඒ දේ කරගෙන යනකොට යම් මට්ටමට යනකොට තාම ඔක්කොම ඉවර නැහැ. යම් මට්ටමකට තේින්න පටන් ගන්නවා මේ දෘෂ්ටි කෝණය වෙනස් කරලා බැලුවොත් මේක නැවත නැවත කරන්න කරන්න ඒකම නැවත නැවත සාහතික වීම තමයි සිද්ධ වෙන්නේ. ඒකේ පළවෙනි බිම්ම තමයි සෝවාන් වෙනවා කියන්නේ. සංයෝජ ධර්ම 10න් 3ක් කඩනකොට එයාට ඇති වෙනවා බුද්ධ ධම්ම සංඝ කෙරේ සහ තමන්ගේ සීලය කෙරේ අවේක්කප්පසාදය. ආයේ මරුවත් බුදුන් බුදුන් නෙවෙයි කියන්නේ නැහැ. ධර්මේ ධර්ම නෙවෙයි කියන්නේ නැහැ. සංඝයා සංඝයා නෙවෙයි කියන්නේ නැහැ. තමන්ගේ සීලේ නැතු මේකට යන්න බෑ පිළිගන්නවා ඒක. ඉතින් ඒ ටික පිළිබඳ තියෙන සැකයට අපි කියනවා කාංකා සැක. ඉතින් මේ සංඛාව සැකේ වැඩි වෙන්නේ විසුද්ධි තුනක් ආවට පස්සේ. ඒ නිසා සුදුසුකම් තුනක් තියෙන්න ඕනේ මේ සැකේ එන්න. සීල විසුද්ධිය තියෙන්න ඕනේ, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි. ඊටත් වැඩි එකක් හිතයගේ අපි ගිය පාර වැඩමුළුවේ මතක් කරා. මිච්ඡා දිට්ඨියක් කවදාකවත් වෙන්නේ නැහැ සීල චිත්ත විසුද්ධියක් නැති කෙනාට. දිට්ටි 62ක් තියෙනවා අපේ භ්‍රමජාල සූත්‍රය. 49ක්ම ඉන්නේ හිත පිරිසුදු වුණාට පස්සේ. චිත්ත විසුද්ධියෙන් පස්සේ. ඒ කියන්නේ දිට්ටියක් එන්න සුදුසුකමක් තියෙනවා. හිත පිරිසුදු වෙනවා. හිත පිරිසුදු වුණාට පස්සේ අලිමදිවට හරක් කියලා කවදාකවත් නිදු දෘෂ්ටි ජාලයක් එනවා. සරුවචන්සේ සඳහන් කරන මම මේ ලෝකෙට ආවේ උඹලට මේ සීලය උගන්වන්නවක්වත් සමාධිය උගන්වන්නවත් නෙවෙයි. මේ සීල සමාධි හරි ගියාට පස්සේ එනවා විසුද්ධි ජාලයක්. සමාවෙන්නේ දිට්ටි ජාලයක්. ඒක භාවනා නොකරන අයට ඉන්නේ නැහැ. ඒ මිනිසුන් තියෙන්නේ පාන් කීයද කියලා ගාන කීයද දැනගන්න එක විතරයි. ඩොලර කීයද කියලා දැනගන්න විතරයි. ඒ මිනිසුන්ට ප්‍රශ්නයක් එන්නේ නැහැ සීල සමාධි නැත්තම්. සීල සමාධි තියෙන කෙනා විතරයි. දිට්ටි 49ක්ම ඉන්නේ. ඉතින් 13 මේ මූල ධර්ම වශයෙන් එන එක. මේකත් ඉහළට ගියාට පස්සේ තමයි සැකේ එන්න පටන් ගන්නේ. ඒ නිසා සැකේ එනකොට ඒක ප්‍රසිද්ධියේ ගරු සභාවක හෙලි කරන්න. මට මේ සතිපට්ඨානයමද මේ හැම දෙයකම උත්තරේ කියලා සැකයක් තියෙනවා. ඒ අප්‍රමාදයමද අපිට එකම උපකාරක ධර්ම කියලා සැකයක් තියෙනවා කියලා මතුවෙන හැම සැකයක්ම විචිකිච්ඡා මේ විචක්ෂණ බුද්ධියට ලක් කරන්න. ධම්ම විචේට ලක් කරන්න ඕනේ. මීමන්සා නුවණට ලක් කරන්න ඕනේ. විචාරයට ලක් කරන්න ඕනේ. අපි මේ පරිශෝධය කරන්නේ එච්චරයි. එක එකනට එක එක පැති වල මේකේ සැක එනවා. අපි එක්කෙනෙකුට කියන තව කෙනෙක් අපේ මේක කෙනෙක් කියලා කියනවා මටත් ඕක තිබුණා මට ඕක නෑ. හැබැයි මෙන්න මෙතන සැකයක් තියෙනවා කියලා. බලන්න බලන්න යනකොට අපිට තේරෙනවා එක්කෙනෙකුට එක්කෙනෙක් ගුරුවරෙක් වෙන්න පුළුවන්. ඒ ඒ ශේෂ්ඨවල. මෙන්න මේක විසඳෙන මේක සාකච්ඡා කරන මේ සැක කතා කරන තැන විතරමයි සද්ධර්මය වැඩෙන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. යම් තැනක තමන් තමන්ගේ වැරද්ද දැනගෙන ආයති සංවරයේ පිණිස වැරද්ද හෙලි කරනවා විතර සජීවී දෙයක් සාසනේ නෑ. මම මෙතෙක්කල් මේක සැක කරා දැන් නම් මට ඒක සැක නෑ. හැබැයි මම දන්නා මගේ සහෝදර පිරිස කවුරු හරි ඒක තාම සැකේ තියාගෙන යාට කතා කරලා කියනවා ඔබ සැක කරපන් මම සැක කරා මෙන්නේ නෑ. මම බැලුවා. එතකොට යා කියාවි වා කියන එකට මට තේරෙන්නේ මගේ පැත්තේ මේ මේ දේවල් වුණා මට සැකහැර දැනගන්න පුළුවන්. අන්න ඒ sannivedanayට අන්න ඒ ඩයලොග් hm, කියලා කියන්නේ. ඒ සාකච්ඡාව තමයි සජීවී ශාසනය කියන්නේ. එනිසා අපි තන අපි ඉපේ කියන එක එකනවා ආර්ය පරිශන කරනවා. කරනකොට එක එක කරනවා එක එක පැතිවල සැක තියෙනවා. ආංශික දැනුම නිසා අපි ඔක්කොම එකතු වෙලා සැක තියෙන එක නම් පැහැදිලිව හෙලි කරනවා. ඔය කියන විදිහට සතියක් චිත්තක්ෂණයක් සතිමත් වෙච්චාම ওই සියලු ප්‍රශ්න විසඳෙනවාද? ප්‍රමාදය අතහැරලා අප්‍රමාද වීමෙන් ඔය දේශපාලනය කෑ ගහන බීරන්න බෑයි කියන ප්‍රශ්න විසඳෙනවද? ආර්ථික විශේෂඥයෝ පෙන්වන නදන ඔය ඔක්කොම ප්‍රශ්න විසඳෙනවද? සමාජ විද්‍යාඥයෝ මේ හින්නව සැලසුම් ගහගෙන යන හදන විසඳෙනවද? අපිට මේක පිළිබඳව අපි අපි යෝගාවචර වශයෙන් සාකච්ඡා කරමු. එදාට තේරෙයි අපිට වැඩමුළුව සාර්ථක වුණොත් එකම චිත්තක්ෂණයක හෝ සතිය පිහිටවලා අප්‍රමාදීව අපි ඒකේ ඉන්න ගමන් එහෙම නැත්නම් ඒ සතිචිත්තක්ෂණයකට කියන එලඹ සිටි සීය කියලා කියනවා. එහෙම නැත්නම් සුපතිට්ඨිත සතිය කියලා කියනවා. වේපුල්ල සතිය කියලා කියනවා. අප්‍රමාදව ඉන්න වෙලාවේ මෙච්චරමයි යන්න පුළුවන් අන්තිම කෙලවර. මින් එහාට යන්න දෙයක් නැහැ. ඒ නිසා මේක බාර ගන්න ඕනේ. මේකට අපි සමාදම් වෙන්න ඕනේ. මෙච්චරයි කියලා දැනගත්ත දවසේ එන සතුට මේ මහ විශාල මහ මෙරක් වගේ ඔළුවේ තියාගෙන ඉඳපෙකට දැන් කෙලවරක් පේනවා. එදා ඉඳලා අම්මගේ තනේට කඩ තියලා කිරි බීපු කිරි දරුවෙකුට තේරෙනා වගේ තේරෙනවා. අපි මේක ඉක්මවලා ගිහිල්ලා මොකද්ද දුක නැති කරන කතාවක් අහනවා. මේ වර්තමානයේ සතිය පිටවපම එන දේ, වැටහෙන දේ, දැනෙන දේ විතරයි. ඒක බාරගන්න එකට කියනවා දුක බාර ගන්නවා කියලා. දුක්ඛම් බිකවේ පරිඤ්ඤය. ආත්මසිම දැනගන්න ඔක වළක්වන්න බෑ. උඹටත් බෑ. උඹට තව කෙනෙකුටත් බෑ. තව කෙනෙකුට උඹටත් බෑ. හැබැයි මේ වර්තමාන මොහොතට එළඹිලා ඕක තමයි මේකට කෝකටත් අයිද කියලා දැනගන්න එක නම් අපිට සුදුසුකම වශයෙන් අපි පින් කරලා තියෙනවා. ඒකට කියනවා භව සම්පatti කියලා. ඒක පිළිගත්තේ නැත්තම් ඒකට එළඹ වාසය කරේ නැත්තම් අපි සැකේ විසින් වහයලා ගන්න. වහයලා ගත්තට පස්සේ කනබද්දිරවන්නේ ආහාර පිණිස නෙවෙයි. බුදිය ගන්න පැදුරේ නින්ද යන්නේ ළඟ ඉන්න ඔක්කොමලා සැකයි. දකින් දකින් දේ හැම එකක්ම ආයුධයක් වශයෙන් පේන්නේ මුරුක සම්වර්සාවට තෙමුණා වගේ. තාම මුරුක සම්වර්සය නැති වුණාට අද අපි පිටරටකට යන්න ගියොත් එහෙම නැත්නම් වෙන මුස්ලිම් මිනිස්සු ඉන්න තැනකට කතෝලික ඉන්න මිනිස්සු ළඟට යන්න ගියොත් අපිට ඇති වෙන බය මුරුක සම්වර්සයට තෙමුණා වගේ. පුදුමාකාර සැකයක් තියෙනවා. නිසා අපි පුදුම විදියට ආරස්සාව පිළිබඳ කල්පනා කරන නිසා තිසන් සත්තුන්ගේ මේ තියෙන විචිත්‍රත්වයේ විතර ලස්සන විචිත්‍රත්වයක් ලෝකේ කොහෙවත්ම නැහැ කියලා සරුවචන් සඳහන්. ඇයි මේ තමන් ඛණ්ඩ එන මනුස්සයගේ බේරීමට පරිසරයට අනුවර්තන වීම නිසා තිසසුන් අතර මෙච්චර විචිත්‍රත්වයක් තියෙනවා. අපි දන්නේ ලස්සනක් කියලා. ආරසාව තියෙනවා. මිනිස්සු වශයෙන් අපිට පුළුවන් සමග්ගාණන් තපෝසුකෝ සමගියව භාවනා කරන එකිනෙක අදාහ ගමු. එච්චරයි තපස. එකිනෙක අදහන් නැතුව අපි මොන තපස් රැක්කත් බක තපස් තමයි. බක තපස් තමයි. ඒ නිසා අපි භාවනා කරන්න නතර සංඝයා අතර යෝගාවචරයන් අතර අපි පස්වෙනි දවසේ එනකොට මම හිතන මේට වැඩි අපේ සහෝදරකමක් ඇති වෙයි කියලා. අපි එක මම්මගේ දරුවෝ වගේ ඇති වුණාට පස්සේ පේනවා මෙහෙම හිටියත් මදයි. නිවන් ඕනේ නෑ. මේ අපි සමගියෙන් ජීවත් වෙනකොට. ඒ නිසා මම ආප්තෝපදේශයක් ලියනවා. තමන් ඉන්න පරිසරය අදාහ ගන්න එක තමයි සමාජික නිවන. හැම කෙනෙක්ම අදාහගෙන ඉන්නවා. ඇතුළත නිවන තමයි මේක අපි ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න. ඊයති නිස්සන්වනේ හරි වාසනාවන්තයි. මොකද මේකට එන්නෙම ඒ විශ්වසනීය කට්ටියක්. පිස්සු පිහට්ටු ඉන්නේ නැහැ. මොකද අපි කිසිම සමාජ සේවයක් කරන්නේ නැහැ. කාටවත් දුකට හේතු වෙන දෙන අපි කියනවා අපිටත් කරගන්න බැරුව ඉන්නේ. මේ ඇතුළට එනකොට අර ගමරාල කිනෙද්දෙට ගෙදෙට ගියාලු <coughs> මිනිස්සෙක් පැදුරක් ඇඳගෙන. ඒ ගමරාල දැනගත්ත මේක ඉන්නේ රෙද්දක් ඉල්ලන්න තමයි ඌ මාගලක් ඇඳගෙන එළියට ගිහිල්ලා ඇහුවලු මොකෝද කියලා. ඉතින් අර මිනිසා කල්පනා කළා යකෝ මට මේ පැදුරක් ඇඳගෙන යනවා අර මිනිහා මාගලක් ඇඳගෙන තියෙන කොහොම ඉල්ලන්නේ? ඒ වගේ තමයි අපි කිසිම සමාජ සේවයකට යන්න ඔයie ඉන්න අපේ ප්‍රශ්නවත් විසඳ ගන්න බැරුව. එතකොට එන කෙනෙක් ඉන්නේ ඒකට ගැළපෙන මිසක් ආ මිතින් නැවිල්ලා මේ ආශිර්වාද ගන්න ගන්නයි ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන්න බැරි නිසා මම දන්නේ මේ අවුරුදු 40න් 30ක්ම මට දකින්න හම්බුනේ මේ නිවන පැත්තට යොමු වෙච්ච මිනිස්සු. ඒක වැඩි වෙනකොට මට පේනවා කවුරු දුක වැඩි වෙනවා කිව්වත් කවුරු බයලජ්ජ නැති සමාජයක් හැදෙනවා කිව්වත් කවුරු මේ සමාජ ප්‍රශ්න වලට ඇවුනත් අපි සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නේ. පසුගිය අවුරුදු 30 මේක වැඩුණා. සමාදම් වෙන්න මේක. සමාදම් වෙලා මේ අපිට හම්බෙලා තියෙන වටිනා බුද්ධ ශාසනයක් කියලා උදේන් දැයි මතක් කරගන්න. අපිට හම්බෙලා තියෙන වටිනා අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් කියලා මතක තියාගන්න. අපිට හම්බෙලා තියෙන ක්ෂණ සම්පත්තිය වර්තමාන මොහොත එළඹ වාසය කරන්න. අපිට ලැබිලා තියෙන සද්ධර්මයේ සත්පුරුෂ සංසේවනයේ අපිට ලැබෙලා තියෙන පැවිද්ද මේ ගිහිව නිවාසික භාවනා කරන ඔක්කොටම පැවිද්දෝ කියලා තමයි කියන්නේ. මේ හය සම්පූර්ණන් තව මොනවටද නටන්නේ අපිට කණ්ඩ දෙනවනම් අපිට බොණ්ඩ දෙනවනම් අපිට ඉන්න දෙනවනම් තව මොනකින් gediyටද තවත් රණ්ඩු කරන්නේ කියලා මේක බුද්ධි විඳින්න පටන් අරගත්තොත් තව ස්වර්ගයක් කොමටද මන් දන්නේ එහෙම කිව්වට ඔක්කොමලා පිළිගනීද කියලා මම ඒ නිසා સમાપ્ત වශයෙන් කියනවා මේ ඒකායනෝ අයම් බෙක්කවේ මග්ගෝ කියන එක නැවත නැවත සිහිපත් කරලා බලන්න මම මේ සතිමත් වෙච්ච චිත්තක්ෂණෙවත් ඒක තමවදිලා සමාදම් වෙනවද දවසි කොයි වෙලාවක අපිට හම්බෙන හැම ප්‍රශ්නෙටම උත්තරේ සතිය කියලා අපි හිතනවාද කියන එක නැවත නැවත සිහිපත් කිරීම සඳහා අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා ශිළු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා